හොඳයි. සාදු කියන්න. සාදු සාදු සමන්තක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධාමං නිරාජස් සුනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයම් වදන්තා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 සබ්බාස පරියායං වෝ භික්ඛවේ දේසිස්සාමි අනුසුනාත සාදු කම්මසිකරොත දේසිස්සාමි ජානතු අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි නජානතු නපස්සතෝ කිංච භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ ආසවානං කිරෝ හෝති යෝනිසෝච මනසිකාරං අයෝනිසෝච මනසිකාරං අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුපන්නා චේව ආසවා උපජ්ජಂತಿ uppannā ca āsavā pavaddhanti යෝනිසෝච වෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුපන්නා චේව ආසවා නෝපජ්ජಂತಿ उत्पन्ना च आसवा फहीयन्तीति श्रद्धावन्त बुद्धिसम्पन्न योगाच श्रीमय गुरुं प्रधान පින්වන්ත පිරිසගෙන් මේ වගේම අපේ මේ සංඝ ගරු සංඝ රත්නයේ ස්වාමීන් වහන්සේලාගෙන් තවසරයි අද මේ භාවනා වැඩ පිළිවෙල පිළිබඳව දිනපතා පවත්වන ධර්මදේශනා මාලාවේ පළමු අංගය හැටියට අපි තෝරගත්ත මේ සබ්බාස්ව සූත්‍රය නැකිතා තුරට අපි මේ පිළිබඳව සාකච්ඡා කිරීම හොඳයි. ආශ්‍රවයන් යන්නේ පින්වතුනි මේ සංසාරයේ ආවරණය කරමින් ඉතර ගලමින් උතරමින් වැස්සන කෙලස් සමූහයක. නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් ප්‍රකාශ කළේ සබ්බාසෝ පරියායම් වෝ පික්කවේ දේසිස්සාමි. මානිනී මම නුඹලාට මේ ආශීර්වාශ්‍රවයන්ගේ මූල හේතුව දේශනා කරමි. සංසුනාත එය හොඳින් අසව සාදුකම් මනසිකරෝත දේශිස්සාමි මෝ දේශනා කරන් නෙමි ජානතු ආම්භික්කවේ පසතු ආස්වානම් කයම් වදාන මේ පින්නතනි බුදුරයන් වහන්සේ දේශනා කරනවා දන්නා කෙනාට ඒ වගේම දකින්නා වූ කෙනාටයි මේ ආශ්‍රයන් කියන්නේ මම නො අජානතෝ නො අපස්සතෝ නොදක්නා කිනාට නොදන්නා කිනාට මේම කියමි කිංච වික්කවේ ජානතෝ කිං පස්සතෝ ආස්වාංකයෝ හෝති කුමක් දකින්නා වූ කුමක් දන්නා වූ කිනාටද මේ ආශ්‍රයන්ගේ ශේවීම සිදුවන්නේ යෝනිසෝච මානසිකාරං අයෝනිසෝච මේ නුවණින් බැලීම කියන හොඳින් කල්පනාවෙන් ප්‍රඥාවෙන් බැලීම කියන යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් කියන මේ කාරණා දෙක දන්නා කෙනාට දකින්නා කෙනාටයි මම මේ ආශ්‍රයන්ගේ ෂය යම් පිළිබඳ නැත්නම් ආශ්‍රයන් පිළිබඳ හේතුන් දක්වන්නේ අයෝනිසෝ භික්කවේ මනසිකරවතෝ අනුප්පන්නා ජීවාසවා උපජ්ජන්ති මුණින් නොබලන්නාට ආශ්‍රවයන් උපදිනවා මහණෙනි. උපන්නාච ආස්වා පවණ්ඩති. ඉපදුනා වූ මේ ආශ්‍රවයන් වැඩෙනවා. යෝනිසෝ චුකෝ වික්ඛවේ මනසිකරවතු අනුප්පන්නා චේව ආසවන්න උපජ්ජන්ති. මුණින් බලන්නාට මහණෙනි මේ ආශ්‍රවය නූපන්නා ආශ්‍රවයන් උපදින්නේ නැහැ. ඒ වගේ උපන්නා චාස්වා පහියන්ති. ඉපන්නා වූ මේ ආශ්‍රයයන් ප්‍රහීණයටපත් වෙනවා. මේක තමයි පින්නතුනේ බුදුරයන් වහන්සේගේ දේශනාව. එනිසා මේ ආශ්‍රයයන් පිළිබඳව විභෝසේ සායතත් තව තවත් අහන තරමට පින්නතුනේ අපගේ දැනීම වැඩි වෙනවා. ඒ වගේම පින්නතුනේ නිවනට ලංවීම පිණිස අපිට ඒක හේතුවක් වෙනවා. ඒක තමයි ධර්මතාවයක් කියන්නේ පින්නතුනේ එකම දේ. අපි වරක් දෙකක් දැක්කට ඇසුවට ඒ දෙහි යථා තත්ත්වය නොපෙනෙන්න පුළුවන්. යථා තත්ත්වය දකින්න පින්නතුනේ සමහර කෙනෙකුට බොහෝ කාලයක් යනවා. එකම දේ එකම ආකාරයෙන් කොතෙක් දැක්කත් එකම දේ එකම ආකාරයෙන් තමයි පෙනෙන්නේ. නමුත් යම්සි දවසක පින්නතුනි අපිට එහි වෙනස් බවක් දකින්න ගැඹුරු බවක් දකින්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරද්දී සමහර අවස්ථාවල එකම ධර්මයේ විවිධ අවස්ථාවල විවිධ අයට විවිධ විදියට දේශනා කරනවා. එකම සූත්‍රයේ තියෙන දේ තවත් සූත්‍රයක දැක්වෙනවා කියනතේ. ඉන් අදහස් කරන්නේ ඒ පුද්ගලයාට ඒ ඒ අවස්ථාවේදී නැවත නැවත ඒ දැකීම ඇසීම නිසා ධර්මයේ පසක් කර ගැනීමට ඇති හැකියාව තිබෙන බවයි. නිසා පින්නතුනි මේ ආශ්‍රවයන් පිළිබඳ සූත්‍ර අපි කොච්චර අහලා තිබුණත් නැවත නැවත ඇසීම අපිට අපේ සමාධිය දියුණු වීමට අපගේ සීය දියුණු වීමට පින්නතුනි හේතු වෙනවා. මොකද නැවත නැවත එකම දේ එකම අරමුණ නැවත නැවත අපි බලද්දී ඒ පිළිබඳව උපේක්ෂා සහගතව සිහියෙන් බලාගෙන ඉන්න පුළුවන් නම් කැමැති වුණත් අකමැති වුණත් පින්නතුනි ඒ තුලින් අපිට ආශ්‍රවයන් দমনය කරන්න පුළුවන් වෙනවා. නිසා බුදුන් වහන්සේ දේශනා කළා අතිවික්කවේ ආසවත් අස්සනා පහතබ්බා කියන මේ සූත්‍රය. මොකද මේ පින්නතුනි බුදුන් වහන්සේ දේශනා කරන දර්ශනයෙන් ප්‍රහාණය කරන්න පුළුවන් ආශ්‍රවය තියෙනවා. අත්තිපි ආසවා සංවරා පහතබ්බා. ඒ වගේම සංවරයෙන් සංවර වීමෙනුත් ප්‍රහාණය කළ හැකි ආශ්‍රයයන් තියෙනවා. අති ආසවා පටිසේවනා පහතබ්බා. ඒ වගේම අපි ඒවා පාවිච්චි කිරීමෙන් බැසුරු කිරීමෙන් ප්‍රහාණය කළ හැකි ආශ්‍රයයන් තියෙනවා. අත්‍යාසවා අතිවාසනා පහතබ්බා. එවගේම ඉවසීමෙන් අපිට ප්‍රහාණය කළ හැකි ආශ්‍රවයන්ද තියෙනවා මුක්ති ආශ්‍රව පරිවර්ජනා පහතබ්බා වැලකීමෙන් මගහැරීමෙන් ඉන්නතුනි මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන්ද තියෙනවා අධ්‍යාසවා විනෝදනා පහතබ්බා ඒ දුරු කිරීමෙන් ඉන්නතුනි ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන්ද තියෙනවා අධ්‍යාසවා භාවනා පහතබ්බා වැඩිමෙන්ද ප්‍රහාණය කළ ආශ්‍රවයන් තියෙනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේදී කෙටියෙන් සඳහන් කළා. මේ සූත්‍රය කියන්නේ යම්සි කෙනෙක් ආශ්‍රවයන් හරියට දන්නේ නැත්නම් හඳුරන්නේ නැත්නම් පින්නතුනේ ප්‍රහාණය කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ආයනිසෝ මනසිකාරයත් යෝනිසෝ මනසිකාරයත් හරියට හඳුරන්නේ නැත්නම් කොහොමද නුවණින් බලන්නේ මොකද්ද නුනුනින් බැලීම කියන කාරණා දෙක අවබෝධයක් නැති කෙනාට පින්නතුනි ආශ්‍රයයන්ගේ ශයක් නැහැ. මේ ආශ්‍රය අයෝනිසෝ මනස්කාරයෙන් බලන පුත්කලයාට පින්නතුනි සැප උපදිනවා. මම කවුද කියන හැඟීමක් ඇති වෙනවා. මම කොහේ ඉඳලා ආපු කෙනෙක්ද? මම කවුද? මම කවුරුන් වෙයිද? ඒ වගේම පින්නතුනි අතීතයේ මං කවුරුන් වෙලාද හිටියේ මං අතීතයේ කවුරුන් වෙලා ඉඳලාද මෙතෙන්ට ආවේ නැත්නම් කවුරුන් වුණාද ඊට පස්සේ ඒ වගේම අනාගතේ මා කවුරුන් වෙයිද කවුරුන් වී නැවතත් මා ඒන් කවුරුන් බවට පත් වෙයිද කෙසේ වෙයිද කියලා සැක උපදිනවා ඒ වගේම මේ ජීවිතයේ ඒ තැනත්තා පින්නතුනි මේ විදිහට කල්පනා කරන්න පුළුවන්. ඒ නිසා මේ අයෝනිසෝ මානසිකාරය නිසා නිතරම සැකේ ඒ තැනත්තා පසුවේ මේ ජීවිතය ගැන සැකයි විරාම් භාව පිළිබඳව සැකයක් පවතිනවා. උන්නද නොඋන්නද මේ ජීවිතයේ කෙරවල වෙනවාද ඉදිරියටත් නොයනවාද කියන සැක සංකා පහළ වෙනවා. නිසා නෝනින් බලන කෙනාට පින්නතුනි මේ සියලු දේනාම දුරු කර ගැනීමේ හැකියාව ඇති වෙනවා. එනිසා යෝනිසෝ මනසිකාරය තමයි මේ ජීවිතය අපිට ජය ගන්නට, මේ සසර ජය ගන්නට, මේ නිවන ලබන්නට අපිට උපකාර වෙන්නේ. නිසා පින්නතුනි මේ සූත්‍රයේ සඳහන් වෙන කාරණා තියෙනවා. දර්ශනයෙන් ප්‍රහාණය කිරීම, සංවරයෙන් ප්‍රහාණය කිරීම ඒ ඇසුරු කිරීමෙන් ප්‍රහාණය කිරීමේ වසීමෙන් ප්‍රහාණය කිරීම ඒ වගේම දුරු කිරීමෙන් වැළකීමෙන් ප්‍රහාණය කිරීම ඒ වගේම භාවනා කිරීමෙන් ප්‍රහාණය කිරීම කියන කරුණු හතක් මෙතන තියෙනවා. ඉන්නතන මේ සූත්‍රයේ දේශ බලනකොට කවුරුත් කල්පනා කරන්න පුළුවන්. මුලින්ම සඳහන් වෙන්නේ අත්‍යාසවා දර්ශනා පහක් අත්බා කියන කාරණා. ඒ නිසා පිළිතුරු කෙනෙක් හිතනවා දර්ශනයෙන් පහාණය කිරීම තමයි කරන්න ඕනේ. මුලින්ම අපි කළ යුත්තේ දෙයි. ඊළඟට තමයි අපිට සංවරයෙන් ප්‍රහාණය කරන්න තියෙන කියන හැඟීමක් ඇති කරගන්න. මේ විදිහට මේ සූත්‍රයේ අවසානයේ සඳහන් වෙන්නේ භාවනා පහතබ්බා කියලා. එමනම් භාවනා කරන්න ඕනේ අපි මේ සෝවාන් වුණාට පස්සේ නේද අපි සිල් රකින්නත් ඕනේ සෝවාන් වුණාට පස්සේ නේද? වගේම ඉන්ද්‍රිය සංවර කරගන්න ඕනේ සෝවාන් වුණාට පස්සේද? මේ ආදී වශයෙන් පින්නතුනි කල්පනා කරනකොට බොහෝ දෙනෙකුට සැක ඇති වෙනවා. ඒක සාධාරණයි. බොහෝ විද්වතුන් බාද මේ විග්‍රහ කරද්දී ආශ්‍රවයන් ග්‍රහණය කිරීම පිළිබඳ සත්වාසව සූත්‍රයේ මුලින් සඳහන් වෙන අතිවික්ෂය ආස්වාද අසනා පහතබ්බා කියන කාරණේම මුල් කරගන්න. එහෙම කියනවා පින්නත්නේ රතමේච වික්ඛවේ සම්මා දස්සනා පහතබ්බා කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් මෙතන කියනවා ස අමනසිකාරණියානම් ධම්මානම් අමනසිකාරා මනසිකරණියානම් ධම්මානම් මනසිකාරා अनुपन्ना चेवास्वानुपज्यति उत्पन्ना च स्वापहियांति सो इदं दुःखान्ति योनिसो मनसि करोति अयं दुःख समुदयोति योनिसो मनसि करोति अयं दुःख निरोधोति योनिसो मनसि करोति अयं दुःख निरोधकामिनी पटिपदायाति योनिसो मनसि करोति තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීවල සීලපත පරාමාසායාති මේ උච්ඡන්ති බිකේ ආසවදසනා පහතම් ත්‍රාන් වහන්සේ දේශනා කරන්නේ පින්නතුනි මෙතෙන්දි කොහොමද මේ දර්ශනයෙන් ප්‍රහාණය කරන්නේ ආශ්‍රවයන් ආශ්‍රවයන් ප්‍රහාණය කරන්න නම් මෙන්න මේ විදිහට යෝනිසෝ මනසිකාරයේ දෙන්න ඕනේ ඒ යෝනිසෝ මනසිකාරයේ යෙදෙන තනත්තාගේ ආශ්‍රයයන් නූපන්න ආශ්‍රයයන් නූපදී වන්නා වූ ආශ්‍රයයන් ප්‍රහීනේ වේ. මෙන්න මේ විදිහට සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති මෙන්න මේක දුකයි කියලා. මේ ලෝකේ නැවති මගේ මගේ කය සිතේම නැත්නම් මේ ආත්ම භාව දුකයි කියලා ඔය යෝනිසෝ මනසිකාරය කරනවා. නුනින් බලනවා නුනින් දකිනවා. ඒ වගේම මේක පින්නතුනේ මේ දුක්ඛ සමුදයෝති මේ දුකට හේතුවයි කියලාත් ඔහු යොනිසෝ මනසිකාරයෙන් බලනවා. එනිසා දුක්ඛ නිරෝධෝති ඒ විදිහටත් මේක තමයි නිරෝධය කියලා යොනිසෝ මනසිකාරයෙන් බලනවා. අනිත් අවසාන වශයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදායති යොනිසෝ මනසිකාරෝ. මෙන්න මේ කාරණා හතර තමයි පින්නතුනි මේ දර්ශනා පහ තබ්බා. යෝනිසෝ මනසිකාරයේ දුකත් දුක ඇතිවීමට හේතුවත් දුක නැති කිරීම නැමැති නිරෝධයත් ඊට වාදක වෙන්නා ප්‍රතිපදාව නැමැති නිරෝධගාමිනී ප්‍රතිපදාවත් මෙන්න මේ කියන කරුණු හතර හොඳින් යෝනිසෝ මනසිකාරයෙන් සිහි බුද්ධියෙන් දැක්කේ නැත්නම් බැලුවේ නැත්නම් පින්නතුනි ඔහුට දර්ශනීය භාතප්පා කියන මෙන්න මේ සක්මා අයිති විචිකිච්ඡා සීලබ්බත පරාමාසා කියන මේ ධර්මතා තුන ප්‍රේණී කරන්න බෑ. එහෙමනම් පින්වත්නි අපි පළමුවෙන්ම කරන්න ඕනේ මේ ස්වාමි පසුව සංවරයට යන්නද කියන කාරණය තම තමන් විසින් නුවණින් කල්පනා කරන්න ඕනේ. ඒ නිසා වෙන්නතුනේ අපි මුලින්ම කල්පනාවට ගන්න ඕනේ නිවන් දකින්න බලාපොරොත්තු වෙන තැනැත්තෝ මේ දෙවෙනි කාරණය තුන්වෙනි හතරවෙනි පස්වෙනි කාරණා තාම වැදගත් කොට සලකන්න අන්නේ කාරණා ටික පිළිබඳව හොඳ අවබෝධයක් නැත්නම් අමන්ත වෙන්න මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ හැකියාව නැති විය. ඒ නිසා සින්නතනේ අපි අත්තිවික්කවේ ආසවා සංවරා පහතබ්බා කියන තැනට යන්න ඕනේ පළවෙනි. සංවරා පහතබ්බා කියනකොට පින්නතුනි ප්‍රථමයෙන් සීල සංවරය තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය සංවරය තියෙනවා. සති සංවරය තියෙනවා. ඥාන සංවරය තියෙනවා. විරිය සංවරය තියෙනවා. කන්ති සංවරය තියෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කරුණු ටික තමයි අපිට මෙන්න මේ යෝනිසෝ මනසිකාරයට යන්න උපකාර වෙන ධර්මතා ටික. ඒ නිසා අපි විශ්සේ මුල්ම වශයෙන් මේ සංවරා පහතබ්බා කියන කාරණේ සියයට කරගෙන විග්‍රහ කරලා බැලුවොත් හොඳයි කියලා අපි කල්පනා කරනවා. ඒ නිසා සංවරය කියන තැන පින්නතුනි අපි කවුරුත් දන්නවා ඉන්ද්‍රිය සංවරය මුල් වෙනවා. මේ ඉන්ද්‍රිය සංවරය කියනකොට සෑම සිළු දෙනාම අසා තියෙනවා තමන්ගේ ඇසකන නාසය ආදී මේ ඉන්ද්‍රිය සමූහය සංවර කරගත යුතු බව මේක පින්නතුනි ඊටාම වැදගත් කාරණයක් කතමෝච භික්කවේ ආසවා සංවරා පහතප්පා ඉද භික්කවේ විග්ගෝ පටිසංකා යෝනිසෝ චක්කුන්ද්‍රිය සංවරෝ විහෙරති මොකද්ද මේ සංවරයෙන් ප්‍රහාණය කරන්නේ මහණෙනි මහණෙනි චක්කු ඒ කියන්නේ වික්කවේ වික්කු පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවරෝ විහෙරති සංවතෝ විහෙරති ඒ කියන්නේ ඔහු නුවණින් කල්පනා කරලා තමන්ගේ ඇස ආරක්ෂා කරගන්න ඕනේ එහෙම ඇස ආරක්ෂා කරමින් ඔහු වාසය කරනවා යං හිස්ස භික්කවේ චක්ඛුන්ද්‍රිය සංවරං අසංමුතස්ස විරතෝ පජ්ජයං ආස්වා විගත පරිලාහ චක්ඛුන්ද්‍රිය සංවර සමුතස්ස විරතෝ එවං සති ආස්වා විගත පරිලාහ නෝති මේ කියන්නේ පින්නතුනි යම් කිසි කෙනෙක් මේ ඇස ආරක්ෂා කරනවා නම් ඇස ආරක්ෂා කරන්නේ නැති කෙනෙක් විසින් උපදවන්නා වූ ඒ විගත පරිලාහව තමන්ගේ දැවිලි දැවිලි ඇති වෙන උනහට ගන්නා වූ ආශ්‍රවයන් පිළිබඳව කතා කරත් මෙන්න මේ ඇස ආරක්ෂා නොකරන කෙනාට උපදින්නා වූ මේ දැවීම් දැවීම් මා පීඩ චක්කුන්දියේ සමුරේටපත් වූ තනත්තාට නොවේ කියන එකයි බුදුන් වහන්සේ දේශනා කළේ. ඒ නිසා පින්නතුනි අපි සංවරය පිළිබඳව ඉතාම වැදගත් ඒ පළමු කොට සැලකිය යුතුයි. අපි දෛනිකව කටයුතු කරද්දී අපිට ජීවත් වීම පිණිස ලබා දීමේ ඇති ඉන්ද්‍රිය විශේෂයෙන්ම පහක් චක්කු සෝත ගාන ජීවහා කාය මෙන්න මේ ඉන්ද්‍රිය පහ පින්නතුනේ තමයි කියන්නේ කාම කියලා. මේ ඉන්ද්‍රිය පහ තුලින් ඇතුල් වෙනා වූ අරමුණු අයෝනිසෝ මනසිකාරයෙන් බලලා ක්‍රියා කළොත් ඒවා කාම වස්තුන් බවට පත් වෙනවා. ඒ නිසා කාමයන් නිසා ආශ්‍රවයන් ගලාගෙන යනවා පින්නතුනේ ආශ්‍රවයන් කියන්නේ උතුරා වැగిරෙන දේවල්. ඒ නිසා යමක් පල් වෙනකොට යමක් පැහෙනකොට ඒ උතුරා වැగిරෙනවා ඒවට තමයි ආශ්‍රව කියන්නේ. ඒ නිසා මේ ආශ්‍රව බවට පත් වෙන මේ අපේ අරමුණු ආශ්‍රමයන් නොවන විදියට අසකන නාසයේ දිවකය ආරක්ෂා කර ගැනීම තමයි පින්නති යෝනිසෝ මනසිකාරයෙන් කරන්න වෙන්නේ. එතකොට අයෝනිසෝ මනසිකාරය කියනකොට පින්නතුනි අපි රූපයක් දකිනකොට ඒ රූපය පිළිබඳව ප්‍රවේශම් වෙන්න ඕනේ ප්‍රවේශම් නොවී ඒ රූපයට නතු වෙලා ඇසට වමනා විදිහට ක්‍රියා කරන්න අපි දෙනවා නම් පින්නත් ඥාශ්‍රයන් උපදිනවා. සෝචක්ුණා රූපං දිස්වානනේ පිහිටක් ගායේ හොතිනාන් බංජනක් ගාහි. අපි මෙන්න මේ විදිහටයි ක්‍රියා කරන්න ඕන. රූපයක් ඇසට යොමු එනකොටම පින්නතුනි අපි ඒ රූපය ආධිනස මනස්කාරයෙන් බැලුවොත් අපි ඒ රූපේ නිමිති ගන්නවා. ඒ පිළිබඳව අනුභ්‍යංජන ගන්නවා. අපේ මන අපයි ප්‍රියයි. ඒ නිසා අපි ඒ විදිහට රැවටිලා ආකාර ආදී සටහන් ගැනීමට අනිව්‍යංජන. ඒ වගේම නිමිති වශයෙන් ගන්නකොට හිතින සෝවා. ඒ නිසා අපි අයෝනිසෝ මනස්කාරයෙන් රූපයක් බැලීමෙන් ආශ්‍රවයන් උපදින නිසා යෝනිසෝ මනසිකාරයෙන් මේ දිය බැලිය යුතුයි කියන කාරණය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. සෝ චක්කුණා රූපං දිස්වා නනිමිත්තක් ගායේ හෝති ඥානුගංජනක් ගායේ යත්තාදි කරන වේතං චක්කු ඉන්ද්‍රියං අසමුත්තං විහෙරන්තං යම් තාක්කල් අපි මේ චක්කු ඉන්ද්‍රිය අසංවරව අපි වාසය කරනවා නම් මේ පිටිපඳව අවිජ්ජා දෝමනස්සා පාපක කුලස්සලා ධම්මාන් වාසවේය ඒ නිසා බිනතුනේ අපි ඇස ආරක්ෂා නොකළොත් සිද්ධ වෙන්නේ මේ ආශ්‍රවයන් කියන අවිජ්ජා දෝමනස් විසම ලෝභය ඒ වගේම පටිඝාදී සංඥාවෙන් යුතුවේ ගැටීමක් සංඛ්‍යාත දෝමනස්සේ කියන මානසික දුක කියන මේ අකුසල ධර්මය ලාමක අකුසල ධර්ම තමා කරායන තමා වෙලාගෙන තමා වසඟයට ගන්න අනේසා තස්ස සංවරය ප්‍රතිපජ්ජති. ඒ නිසා ඇසේ සංවරය පිළිබඳව අපි පිළිපදිනවා. රක්කති චක්ඛේන්ද්‍රයන් අපි චක්ඛේන්ද්‍රය ආරක්ෂා කරනවා. ඇස ආරක්ෂා කරන්න ඕනේ. චක්ඛේන්ද්‍රිය සංවරම් ආපජ්ජති. චක්ඛේන්ද්‍රිය සංවරයට අපි පැමිණෙනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මේ කාරණය අපේ මනසෙන් ගිලිහි යනවා මේ අවස්ථාවල් වෙනකොට. මේ චක්කුන්ද්‍රිය විතරක් නෙමෙයි සෝතේන්ද්‍රිය. ඒ වගේම ගානින්ද්‍රිය, જીවහාඉන්ද්‍රිය, කායින්ද්‍රිය, මනින්ද්‍රිය කියන මේ ඉන්ද්‍රිය පහ. තවත් තියෙනවා. මනසත් මේකට ඇතුල් කරගන්නවා ඉන්ද්‍රියක් හැටියට. හේතුව පින්නතුනේ මේ දවස පුරා අපි දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී මේ අරමුණු මනස විසින් නැවත නැවත ගනිමින් මඤ්ඤණා කරන නිසා මනේන්ද්‍රියත් ආරක්ෂා කරගන්න ඕනි යෝනිසෝ මනස්කාරය. මේ නිසායි පින්තුනේ බුදුරජාන් වහන්සේ මේ සංවරය පිළිබඳව ඉතාම ගැඹුරින් දේශනා කළේ. මේ සංවරය කරගන්න පුළුවන්කමක් නැහැ පින්තුනේ නිකම්. මේ සංවරයට තුඩු දෙන කාරණා කියනවා. මේ සංවරය නිසා තව සම්පූර්ණ වෙන කාරණාවක් තියෙනවා. යම් තැනක සීලය සංවර වෙන්න ඕනේ නම් සීලය සම්පූර්ණ වෙන්න ඕනේ නම් ඉන්ද්‍රිය සංවර විය යුතුමයි. ඉන්ද්‍රිය සංවරයක් නැති තැන සීලය සංවර වෙන්නේ නැහැ. අපි කොටෙක් සීල් සමාදන් වූ සීල ආරක්ෂා කිරීමට අනිෂ්ඨාන පූර්වකව කටයුතු කළා. අපේ ඉන්ද්‍රියන් අසංවර නම් ඒ ඒ මොහොතේ ලාමක අකුසල් දහම් මතුවීම වළක්වන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා අප විසින් මේ ඉන්ද්‍රිය සංවරය ජීවිතයෙන්ම උත්සාහ කරමින් පින්නතුනි වඩන්න ඕනේ. නිසා යෝනිසෝ මනසිකාරයම තමයි මේකට පින්නතුනි උපකාර වෙන්නේ. මේ යෝනිසෝ මනසිකාරය ගැන කතා කරද්දී පින්නතුනි සීයෙන් බලන්න වෙනවා යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් බැලීම වුණා. අපි ඒකට කියනවා සම්පජන්ණය කියලා. ඒ සම්පජන්ණයෙන් විතරක් නෙමෙයි සම්පජන්ණයට සුදු වෙන්නේ මොකද්ද කියන කාරණයක් අපි දැක ගන්න ඕන. සම්පජන්ණයට සුදු වෙන්න පින්නතුනේ සීය. සීයක් නැත්තම් නුවණින් බලන්න පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. සිහි නුවණ නැත්තම් යෝනිසෝ මනසිකාරය නැහැ. ඒ නිසා අපේ සින් මුළු දවස පුරාම කටේ යෝනිසෝ මනස්කාරයෙන් අපි ඉන්නෝනේ. මේකට කියනවා අප එළඹීගත් සිහිය කියලා. මෙන්න මේ එළඹීගත් සිහියෙන් නුවණින් පින්නතුනේ අපි බලනවා නම් අපේ ඉන්ද්‍රියයන් දිහා ව්‍යාරක්ෂා කරගන්නවා නම් අපේ මේ ඉන්ද්‍රියයන් අපිට ආශ්‍රවයන් දමනය කරන්න පුළුවන් ආශ්‍රවයන් ප්‍රහීණය කරන්න පුළුවන් සංවරය. මෙතෙන්දී පින්නතුනේ ඇහැට යම් අරමුණක් යොමුණු ගමම්ම ඒ ඇහෙන් පින්නතුනි අකුසල් දහම් උපදින්නේ නැහැ ආශ්‍රවයන් උපදින්නේ නැහැ. ඇහැට ඕනතරම් අරමුණු පිළිගැනීමට හැසූදානම්. ඇහැ කියන්නේ පින්නතුනි සෝත චක්කු ප්‍රසාදයට. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ පින්නතුනි ඇසේ තියෙන දිලිසෙන ගතියට. ඒ ගතිය තමා පින්නතුනේ රූපේ පිළිගන්නේ. ඒ ගතිය තුල තමා පින්නතුනේ චක්කු විඥානය උපදින්නේ. අරමුණ හා ගැටෙන වෙලාවට මේ චක්කු ඉන්ද්‍රියේ නැත්නම් චක්කු ద్వාරයේ අපේ රූපයක් පිළිබඳව විඥානයක් හටගන්නවා. චක්කු විඥානය හටගන්නේ මෙන්න මෙතන. චක්කු විඥානයේ කුසලයක් අකුසලයක් නැහැ. චක්කු විඥානය හටගත්තා ඒට පාදක වුණා රූපයත් ඒ වගේම පින්නතුනි චක්කු ප්‍රසාදයත් මේ තුන් දෙනාගේ එකතුවටයි බුදුරයන් වහන්සේ සඳහන් කළේ තින්නම් සංගති පස්සෝ මේ තුන් දෙනාම එකතු වෙනකොට ඒට අපි කියනවා පස්සේ කියලා ස්පර්ශය කියනවා ඇත්තම කාරණේ නම් රූපය චක්කු ප්‍රසාදේ හා ආලෝකයේ නැත්නම් ආලෝකයේ තුලින් ඒ ගැටණිය වුණු නිසා මේ ප්‍රධාන වශයෙන් ක්‍රියාකලේ වර්ණය. මේ වර්ණය නිසා තමයි පින්නතුනි චක්කු ප්‍රසාදයට වර්ණයක් නිසා ඉපදුනා චක්කු විඥානය. මේ තුන් දෙනාට තුන් දෙනාගේ එකතුවට පස්සේ කියනවා. සපස්ස පච්චා වේදනා. මේක නිසා පින්නතුනි විඳීම කියන වේදනාව ඇති වෙනවා. නිකම්ම නෙමෙයි අපි කරන දෙයක් නෙවෙයි. මේක ධර්මතාවයක් ඒ නිසා වේදනාවක් ඉපදීම පින්නස් නිසා රසාධාරණයි. ඒත් අකුසලයක් නෑ. මෙන්න මේ විදියට අපි පස්සපච්ච වේදනා කිව්වා. වේදනාවෙන් පස්සේ පින්නස්නි වේදනාව අපි සංඥාවකින් හඳුනා ගන්න ඕනේ. වේදනාව සංඥාවෙන් හඳුනාගත්තත් සංඥාවත් පින්නතුනි මගේ නෙවෙයි නම් එතනත් අකුසලයක් නෑ. නමුත් ඊට පස්සේ පින්නතුනි අපි චේතනාවලට යනවා කුසල කුසල උපදින්නේ නැහැ. රූපයක් දැක්කාම රූපයක් රූපයක් විදිහට අපි පිළිගන්න පුළුවන් නම් ඒ වගේම ඒ තුලින් අපි අනුග්‍යංජන ගන්නෙ නැත්නම් ඒ පිළිබඳ නිමිති ගන්නෙ නැත්නම් මේ ස්ත්‍රියක් නැත්නම් මේ පුරුෂයෙක් මේ යෞවනයෙක් මේ යෞවනියක් ඒ වගේම බොහොම ලස්සනයි මෙන්න මේ ආත්මපස කොහොඳයි මෙහෙම හැඩයි මේ විදිහට අපි කල්පනා කරනවා ඒ නිසා පින්නතුනි අපේ චක්කු ඉන්දිය සංවර වෙනවා. මේ අසංවර වුණු නිසා පින්නතුනි අපිට සිදුවෙන්නේ ආශ්‍රයයන් දීීම. එහෙමනම් ආශ්‍රයයන්ගෙන් වළකින්න නම් අපි සංවරය කරගන්න ඕන ප්‍රථමයෙන් මෑස. ඒ වගේම අපි මේක අභිධර්මයේ පැත්තට යොමු කරනවා නම් පින්නතුනි අභිධර්මයේ තමයි මේක හරියාකාරව විස්තර කරන්නේ. අභිධර්මයේ පිළිගන්නේ නැහැ සමහරුන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක්ද කියලා සමහර අය සැක කරනවා. ඒ වගේම මේ කවුරුන් විසින්ද කොතන දේශනා කළේ කියලා ප්‍රශ්න නගනවා. සමහර අය කියනවා මෙහෙම තිබුණා සමහර අය නැහැ කිව්වත් පින්නතුනි අපිට බුදුරජාණන් වහන්සේ උගන්ලා තියෙනවා කවුරුත් කී ප්‍රමාණයට පිළිගන්න එපා නුවණින් බලලා ඔබට වැටෙනවා නම් නුඹගේ නුවණට ඒක යොමු වෙනවා නම් ඕන පිළිගන්න ඒ නිසා පින්නතුනි අපි විසින් මේ සරල ධර්මතාවය දැනගෙන ඉන්නවා නම් පින්නතුනි මෙන්න මේ චක්කු විඥානය කොයි විදිහටද උපදින්නේ කොයි විදිහටද කෙලෙස් දහම් මතු වෙන්නේ කියන කාරණේ Tamanට අවබෝධ කරගන්න පහසු වෙනවා මේවා දැනගෙන වුණාට පින්නතුනි ඒවා Tamanට වැඩි වෙන්නේ නැහැ නුවණ ඇති කෙනා මුලා වෙන්නේ නැහැ ඒ නිසා අපි ධර්මයට වහල් නොවී අපේ සිතට ඉඩ දෙන්න ඕන ධර්මය අවබෝධ කරගන්න. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ සිහියෙන් සහ නුවණින්. ඒ සිහියෙන් සහ නුවණින් ඉඳීම නිසා සති සම්පජාන සූත්‍රය පිළිබඳව අපිට කල්පනා කරනකොට සති සම්පජාන සූත්‍රයේ සඳහන් වෙනවා පින්නතුනේ යම් කිසි කෙනෙක් සිහි නුවණින් ඉන්නවා නම් සිහි නුවණින් බලනවා නම් කටයුතු කරනවා නම් අන්න ඔහුට ඇති වෙනවා පින්නතර ඉන්ද්‍රිය සංවරයට පෙර ලැජ්ජා බය කියන ධර්මතා දෙක. මේ ලැජ්ජාවත් බයත් තමයි පින්නතර මේ සසර අපේ ගමන වළක්වන්න පුළුවන් අපිට උපකාර වෙන්න පුළුවන් ප්‍රධාන ධර්මතා. ඒ නිසා මේ සඳහන් වෙන යෝනිසෝ මනසිකාර්ය සති සම්පජන්න ආදී මේ ධර්මතා පිළිබඳව ප්‍රගුණත්වයක් ලබන්න කල්පනා කරන මේ මිනිස්යා විසින් නැනවත් මිනිස්යා විසින් කළ යුත්තේ පින්නතුනි ලැජ්ජා බය කියන කාරණා දෙක තමන් තුළ වඩා ගැනීම. ලැජ්ජා බය කියන්නේ හිරියොතප්පේ හිරියොතප්පේ කියන්නේ කුසල පක්ෂයේ චෛතසික වශයෙන් සඳහන් වෙන දේවල්. ඒ නිසා මේ ධර්මතා එකක්වත් පිටින් ගේන්නේ නැහැ. කුසල අකුසල පක්ෂයේ සෑම අධ්‍යාත්ම පින්නතුනි මේ సంతානියට ගලාගෙන ඉන්නේ නිතින්මයි. ධර්මතා වශයෙන් අපේ තියෙනවා සිත් ධර්මතා වශයෙන් තියෙනවා අපේ චෛතසික ඒ නිසා අපි මෙන්න මේ චිත්ත චෛතසික වලට සංස්කාර කියනවා මේ සංස්කාර තමයි පින්නතුනේ අපි සංස්කාර තමයි මේ පින්නතුනේ සංසාරේ අපි දිගිරව ගෙනියන දේ එනා සංස්කාර විනාශ කරන්න පුළුවන්ද සංස්කාර ලෝකෙ තියෙනවා අපිට විනාශ කරන්න බෑ අපිට අවබෝධ කරගන්න ඕන මේ සංස්කාරය ඒ අවබෝධ කරගෙන අපි බලන්න ඕනේ කොයි විදිහටද මේ අපේ සසර ගමන නවත්වා ගැනීමට යොදාගන්නේ කියන කාරණා. නිසා කුසල සංස්කාර තියෙනවා. ඒ පුඤ්ඤාවි සංස්කාර, පුඤ්ඤාවි සංස්කාර, ආනන්ජාවි සංස්කාර ජීවසෙන් නිසා පින්නතුනේ අපි දැනගන්න ඕනේ සංසාර ගමන නතර කරන්ට මේ යෝගාවචර පිස්සද මේ ස්ථානෙට පෙමිලා මේ විදිහට ඉතාමත් කැපවීමකින් විවේකයේ යෙදෙනවා. විවේකයේ කියන වචනය තමයි මේකට ඉතාම ගැළපෙන වචනේ. භාවනා කියන වචනයට වඩා ඉතාම හොඳ විවේකව ඉන්නවා කියන එකයි. කායික විවේකයක් මානසික විවේකයක් තියෙනකොට තමයි පින්නතුනි අපිට මෙන්න මේ සති සම්පජාන්නේ දියුණු කරන්න පුළුවන් වෙන්නේ. සති සම්පජාන්නේ දියුණු කරන තැනත්තාට નિરાයාසයෙන්ම පින්නතුනි ඇති වෙන්නේ කුමක්ද? ලැජ්ජාවයි. හිරියොතප්පදේ. හිරියොතප්පේ තියෙනවා නම් හිරියොතප්පෙන් සමන්නාගත පුද්ගලයාට ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක ඇස ආරක්ෂා කිරීම පිළිබඳව අපි කතා කළා. මේ විදිහට වයි පින්නතුනි කන ආරක්ෂා කරන්නටත් ඕන. නාසය දිව කය ආරක්ෂා කරන්නටත් ඕනේ. මෙන්න මේ විදිහටමයි. අපි ජීවත් වෙන්න අපිට දී තියෙන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්මවල ඒ වගේම අපේ ජීවිතේ පවත්වා ගැනීමට බාහිර වැත්තාව මේ අරමුණු වල ඇත්තා වූයේ උපකාරක තත්වයෙන් බැහැර වී අපි ඒවාට වසඟ වී අපේ සසර ගමන දික් කර ගැනීමට ඒවා ඉඩ දෙනවා නම් පින්නතුනි අපි මෙතනින් සංස්කාරයන් ප්‍රහාණය කරනවා වෙනුවට මේ ආශ්‍රවයන් ප්‍රහාණය කරනවා වෙනුවට අපි කරන්නේ ආශ්‍රවයන් වැඩිම. ඒ නිසා මේ සූත්‍රයේ සඳහන් වෙන ආකාරයට ඉන්ද්‍රිය සංවර කර ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. මේ සඳහන් වෙන්නේ මේ දර්ශනා පහකබ්බා කියන කාරණයට තුඩු දෙන හැටි. දුර දර්ශනා පහකබ්බා කියන්නේ කුමක්ද? සුවාන් මාර්ග ඥානයේ කෙලස්තර තුනක් නැත්නම් ආශ්‍රවයන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ධර්මතා තුනක් ප්‍රහාණය කිරීම. ඒ ප්‍රහාණය කිරීමට වින්නතනේ අපි මේ සංවරය යොදා ගන්න ඕනේ. ඒකට ඒ සංවරය යොදා ගන්නකොට පුත්‍රයන් වහන්සේ සම්පජාන සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කෙනාට සීලය සම්පූර්ණ වෙනවා. සීලය සම්පූර්ණ වෙනවා නම් සීලය සම්පූර්ණ වූ පුද්ගලයාගේ සිත ප්‍රමෝදයටපත් වෙනවා. ප්‍රමෝදයටපත් වෙනවා කියන්නේ එක්තරා විදියක පීති සමනස සාගත තත්ත්වයක් සිටේ ඇති වෙනවා. ඒක පින්නතුනි සිල්වන්ත කෙනෙක් සීලය මෙනෙහි කරනකොට Tamanට අත්දකින්න පුළුවන් දෙයක්. එනිසා යම් අපහසුතාවයක් ඇති වුණු අවස්ථාවක භාවනා යෝගීන් පමණක් නෙවෙයි දැහැමි කීපිනුතුන් වවා තමන්ගේ සීලය මෙනෙහි කරලා ඒ පුලින් සත්‍යක්‍රියා කරපය බොහෝ ඉන්න. තමන්ගේ ලෙතු තමන්ගේ පවුලේ අයගේ තියෙන වසන නසා ගැනීමට මේවා බින්නතුනි සීලයම තමන්ගේ ආවර්ජනය කළ සත්‍යක්‍රියා කරපු අවස්ථා අතීතයේ මේ මෑත වර්තමානයේ තියෙනවා. ඒ නිසා මේ සීලය සම්පූර්ණ වෙනකොට ඒ ආවර්ජනා වෙනකොට පින්නතුනි ප්‍රමෝදය ඇති වෙනවා. ප්‍රමෝදය ඇති වෙන පුද්ගලයාගේ ප්‍රීතිය උතුරා යනවා. ප්‍රීතිය කියන්නේ පින්නතුනි භාවනා යෝගීන් හඳුනන දෙයක්. තමන්ගේ කය පිනා යාම, කිටි කැවි යාම, කිලි පොලා යාම මෙන්න මේ විදිහට පින්නතුනි තාම සුඛදායක හැඟීමක් තමයි ශරීරයේ පුරා පැතිරෙන්නේ. මේ වගේ දේවල් වලට පින්නතුනි ආසා නොකර නොඇලී අපේ අරමුණේම අපි සිහිය පිටවාගෙන ඒ විදිහට කටයුතු කරගෙන යනවා නම් අන්නේ අවස්ථාවේදී පින්නතු මේ ප්‍රීතිය ඊටාම උස්සන්න බවට පත් වෙනවා. මේ ප්‍රීතිය නිසා වගේම පින්නතුනි තවත් ධර්මතාවයක් මේ පිටිපසින් වැඩෙන්න පටන් ගන්නවා. ඒ තමයි පින්නතුනි සුඛය. කායික සුඛය, මානසික සුඛය, එහෙම නැත්නම් චෛතසික සුඛය සහ චිත්ත සුඛය මේ දෙකක් තියෙනවා. ඒ නිසා ඒ සුඛේ පස්සද්ධිය කියන්නේ මේකමයි වැඩෙන්නේ. පස්සද්ධිය කියන්නේ සංසඳීම. සංසිඳීම තුළින් පින්නතුනි අපි බලාපොරොත්තු වෙන්නේ ගතචිත සංසිඳෙනවා නම් එතන සමාධිය තියෙනවා. සමාධියට සිත ගමන් කරන්නට පින්නතුනි සංසිඳීම වමනාවයි. ඒක තමයි පස්සද්ධි සම්බොච්චංග කියලා අපි අහලා තියෙනවා. පස්සද්ධි ප්‍රීති විතක් විර්චාර ප්‍රීති පස්සද්ධි මේ ආදී වශයෙන් පින්නතුනි මේවා ඇතුළහන් වෙන ධර්මතා. ඒ නිසා අපි සීලය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙනවනම් අපේ පස්සද්ධිය සම්පූර්ණ කරගන්න බලාපොරොත්තු වෙනවා නම් සීලය අවශ්‍යයි. සීලය සම්පූර්ණ වෙනකොට පස්සද්ධිය ඇති වෙනවා වගේම පස්සද්ධිය මුගුරා යනකොට පින්නතුනි සමාධිය ඇති වෙනවා. සමාධියයි කියලා කියන්නේ පින්නතුනි චිතේ ඒකාග්‍රතාවය. මෙන්න මේ ඒකාත්මකතාවයේ අරමුණු කරගෙන තමයි අපි මේ සීලය සංවර කරගත්තේ. මෙතෙන්ට එන්න බෑ පින්නතුනි ඇහැ සංවර නොකර. මෙතෙන්ට එන්න බෑ පින්නතුනි අනිත් ඉන්ද්‍රියන් සංවර නොකර. ඒකට සංවරයට අපි පාදක වුණේ කුමද්ද යෝනිසෝ මනසිකාර. යෝනිසෝ මනසිකාරයේ කුමද්ද අයෝනිසෝ මනසිකාරයේ කුමද්ද කියන දේ අපි හොඳින් දැනගෙන හිටිය නිසා තමයි පින්නතුනි හරි මාර්ගය අපිට සොයාගන්න පුළුවන්. මෙන්න මේ විදියට සීලය සම්පූර්ණ වෙද්දී සමාධියට පැමිණෙද්දී ඒ සමාධිය තුළින් පින්නතුනේ බලන පුද්ගලයාට යථාභූත ඥාන දර්ශනය පහළ වෙනවා. යථාභූත ඥාන දර්ශනය පහළ කරගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ කුමක් නිසාද? සමාධිය නිසා. යථාභූත ඥාන දර්ශනය කියලා ධර්මයේ සඳහන් වෙන්නේ කුමක්ද පින්නතුනි? මේ රූප නාම රූප පරිච්ඡේදය සහ පච්චේ පරිග්ගා කියන ධර්මතාව. නාම රූප පරිච්ඡේදයයි කියලා කියන්නේ පින්නතුනි මේ රූපස්කන්ධේ රූපස්කන්ධේ රූප හැටියට දකිනවා. කොහොමද මේ ශරීරයේ තියෙන රූප? මේක මස් ඔබයක් හැටියට පෙනුනට මේ නියම රූපේ ස්වභාවයක් දකිනවා. ඒ වගේම පින්නතුනි මනසත් අපි දකිනවා. මොකද්ද මේ මනස කියන්නේ? එහෙම නැත්නම් හිත කියන්නේ? මම කියන්නේ කවුද කියන එක දැනගන්න. මෙන්න මේ යථාභූත ඥාන දර්ශනේ ඊටාම වැදගත් පින්නතුනි. එතනින් එහාට අපිට යන්න තියෙන්නේ මොනවක් කරන්නද පින්නතුනි යථාභූත ඥාන දර්ශනයේ තියෙනවා නම් ඔබ හරියට දැක්කනම් පින්නතුනි ඔබ දකිනවා මේකේ තියෙන භයානක తත්වේ මේ භයානක తත්වේ දකිනකොට ඔබට ඇති වෙන්නේ මොකක්ද මේකේ ආදීනියව දකිනවා ආදීනේ දකිනකොට පින්නතුනි නිබ්බිදාව කියන ඔහුගේ මේ ඇල්ම ඇති ඈත් වෙනවා අන්නේ ඇල්ම ඈත් වෙනකොට ඔහු නිකාම් මේක අත්හරිනවා අන්නේ අත්හැරීම තමයි පින්නතිනේ අපිට ඕන කරන්නේ ආශ්‍රයන් ශේකරා. ඒ නිසා විමුක්ති ඥාන දර්ශනයට අපි ගමන් කරන්නේ මෙන්න මෙහිමයි. මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනයට ගමන් කරන මාර්ගයේ සම්දිස්ථානයක් තමයි මේ අතිවික්කවේ ආසවා දර්ශන පහතබ්බා කියන්නේ. දර්ශනයෙන් අපි ප්‍රහාණය කරන්නේ සෝවාන් වීම. සෝවාන් වෙන්න නම් පිටකලයකට සක්කාය දිට්ඨිය නැති වෙන්න ඕනේ. මේ සක්කාය දිට්ඨිය කියන්නේ මගේ මේ ශරීරයත් මගේ මේ සිතත් කියන දෙක සත්වයේ පුද්ගලයෙක් හැටියට අල්ලා ගැනීම. මෙන්න මේ සත්වයේ පුද්ගලයෙක් හැටියට අල්ලාගෙන ගිය ධර්මතාවය අපි ගිහි දමන්න ඕනේ. උදුරා දමන්න ඕනේ. අන්නේ උදුරා දැමීම තමයි පින්නතුනි පච්චේ පරිග්‍රහ ඥානය. ඒ වගේම නාම රූප පරිච්ඡේද ඥානෙනුත් කරන්නේ. මොකද නාම රූපය කියන මේක රූපයක් වශයෙන් දකිනවා අපි. මේකේ තියෙන රූප ගොඩක් හැටියට අපි දකිනවා. රූප බෙදා වෙන් කර අපි දකිනවා. ඒ රූප බෙදා වෙන් කර දැකීම තුළින් පින්නතුනි ඔහුගේ තිබී ඉම මෙතෙක් තිබුණු ඒ වැරදි දෘෂ්ටිය අත්හැරෙනවා. ඒ වගේම ඔහු නාම වශයෙන් දකිනකොට පින්නතුනි ඔහුගේ විචි දෘෂ්ටිය අත්හැරෙනවා. ඒ වගේම මේ හේතුව දකිනකොට ඵලය දකිනකොට පින්නතුනි මෙන්න මේ කාරණා නිසා මෙතෙන්ට මේ ආවේ මෙන්න මේ කාරණා නිසා මෙතනින් මෙහාට යන්නේ මතුමත්ෙත් අපේ ජීවිතය ඇති වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා දකින්න. ඒ නිසා පින්නතනිය හෝ මෙතෙක්කල් මමයි මගේ කියලා අල්ලා ගන්න කිවිච්ච දිට්ඨිය අතරීම නිසා මෙතෙන්දී සක්කාය දිට්ඨිය දෙදරාය. මෙන්න මේ සක්කාය දිට්ඨිය දෙදරන්නේ නාම රූප පරිච්ඡේද ඥානයත් පච්චේ පරිග්ගා ඥානයත් කියන අවස්ථාවේ. මෙන්න මේ නිසා පින්නතුනි ඔහුගේ අර දර්ශනා පහතබ්බා කියන තැනට යන්න අපිට සංවරා පහතබ්බා කියන කාරණේ ප්‍රයෝජනවත් වුණා. ඒකට සංවරයෙන් අපි නැත්තම් අපිට පුළුවන් වෙන්නේ නැහැ තුන් කාරණේට යන්න. මේ විදිහටම පින්නතුනේ ඊළඟ ඒවා තියෙන්නේ මේ විදිහටමයි. පටිසේවනා පහතබ්බා දිවසෙන් තවත් කර්ම රාශියක් තියෙනවා. ඒ නිසා අපි විසින් කල්පනා කරන්න ඕනේ. පිස්සෝවන් සබුද්ධාගාමි අනාගාමි ආදී මාර්ගඵල ලබන්න නම් යාරත්‍ය ලබා ගන්න නම් අපි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළ යුතුයි කියන කාරණය මේ සියලු දෙනාටම දැන් පසක් වෙලා ඇති කියලා හිතාගන්න පුළුවන් වෙනවා බවට කල්පනා වෙනවා. ඒ නිසා පින්නතුනි යෝනිසෝ මනසිකාරයේ පවත්වන්ට උපකාර වෙන ධර්මතාවය මොකක්ද කියලා අපි හඳුනගන්න. යෝනිසෝ මනසිකාරයේ යන සම්පින්ස්නි සීනුවන දෙක තියෙනවා. සීනුවන දෙක කියනකොට අපි නුවණින් බලන්නත් ඕනේ සීයෙන් හිතත් ඕනේ. සතෙක් වුණත් සීයෙන් වුණාට මදි සත්‍යයට නුවණකුත් කියනවා නමුත් ඒක මිත්‍යා නුවණ. අපිට තියෙන්නේ හොඳ ප්‍රඥාව සම්මා ප්‍රඥාව. ඒ නිසා සම්මා දිට්ඨිය මුළු කරගෙන පින්නතුනි අපි මේ ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. නිසා අපේ එකේ තියෙනවා නම් යම් විසක සංකාව. මේ සක සංකා අපි ඔක්කොම පැත්තකින් අබලා මේ අවස්ථාවේදී තමන් විසින් කරන්නා වූ යෝග කර්මය හරියට කරන්න කියලා. යෝග කර්මය කියන්නේ පින්නතුනි සිහිය වැඩි වීම. සිහිය වඩනවා නම් පින්නතුනියට උපකාර වෙන්නේ සතිය. සතිය වඩනවා නම් පින්නතුනියට උපකාර වෙන්නේ සතිපට්ඨාන. සිහිය පිහිට වීම. ඒ නිසා මේ සියලු දෙකම මුල් වෙන්නේ සතිපට්ඨාන. උසයි සති සංවරය කියලා කියන්නේ. සතියෙන්ොත් අපි සංවර වෙන්න ඕනේ. ඉන්ද්‍රියෙන්ොත් සංවර වෙන්න ඕනේ. අනිත් කාරණා පිළිබඳවත් පින්නතුනි මේ විදිහට සංවර වෙන්න ඕනේ. එහෙම සම්වරයෙන් නැති පුද්ගලයාට මේ අපි බලාපොරොත්තු වෙන්නේ නිවන් මාර්ගයේ පසක් කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ධර්මයේ දේශනා කරන අන්දමට අපේ සින්නේ සමාධිය ලබා ගන්නට එහෙම නැත්නම් මේ ප්‍රථම සත්බාසෝ සූත්‍රයේ සඳහන් වෙන පළවෙනිම කාරණය ගැන අපි කල්පනා කරනවා. අපිට මේ මාර්ගයේ පාදා ගන්න උවමනා කරනවා නම් සුවන් ආදී කටයුතුවට අපි යොමේ දුමනා කරනවා නම් පින්නතුනි අපි ඉන්ද්‍රිය සංවරයෙන් අපි ප්‍රගුණ කරගෙන ඒ තුන සම්පූර්ණ වෙන්න ඕනේ. ඒ වගේම පින්නතුනි ඊගාව කාරණයක් අපි සඳහන් කළා. අතිබික්කවේ ආසවා පටිසේවනා පහතබ්බා කියන දෙවෙනි කාරණා. මේ ආශ්‍රවයන් පිළිබඳව ප්‍රාණය කරනකොට පටිසේවණය කියලා කියන කාරණය පින්නතුනි ප්‍රයෝජන ගැනීම ප්‍රයෝජන ගන්නවා කියලා කියන්නේ අපි පරිහරණය කරනවා කියන්නේ. පරිහරණය කරන්නේ මොනවද පින්නතුනි? අපේ මෙන්න මේ ආහාර, නිවාස, වස්ත්‍ර, බෙහෙත් කියන දේවල් පින්නතුනි පරිහරණය කරන්න නුවණින්. නුවණින් පරිහරණය කරනවා නම් පින්නතුනි අපිට පුළුවන් වෙනවා මේ ආශ්‍රවයන් දුරු කරන්න. මොකද අපි අපේ සේනාසන වලට සංඝයා වහන්සේ එහෙම නැත්නම් ගිහි පින්නතුන් තමන්ගේ නිවෙස් වලට අනවශ්‍ය විදියට ආසා කිරීම බැඳීම් කියනවා ඒවා මෙලින් මත් වෙනවා නම් ඒවා නිසා මානිය උපදවා ගන්නවා නම් පින්නතුන් ආශ්‍රයයන් ගලාගෙන ඒ නිසා අපි කියනවා ප්‍රතිසංකා යෝනිසෝ සේනාසනම් පටිසේවා අපි නෝනින් කල්පනා කරලා මේ සේනාසනේ පරිහරණය කරමු ඒ විදිහට කල්පනා කරනකොට සීත යාවදේව සීතස්ස පටිඝාතය උන්නස්ස පටිඝාතය සීත නැසීම පිණිස උස්නේ නැසීම පිණිස සීතස්ස පටිඝාය උන්නස්ස පටිඝාතය ඊළඟට කියනවා පින්නතුනි අපේ මෙතියන ගන්ත මතකම වාතක පිරින්සක සම්ප්‍රස්ථාන පටිඝාතය වාරියේ ගන්ත මතක වාතක පිරින්සක සම්ප්‍රස්ථාන පටිඝාතය නැති මඳුරු ඒ වගේම අවුව ළඟ ඒ වගේම ආස්ථාවෙන් තෝරන සබ්බයන් නැගීලා ගිනු ඉතින් කුසක සම්පස්සාන ත්‍රිවිධක ඥාන පිළිබඳ සර්පාදී විසස ඒ සත්‍යොත් අපේ ඇඟේ ඇරෙහි මේ යවදෙන්න පුළුවන් ඒ නිසා මේ වගේ ආරක්ෂා වීමත් ඒ වගේම විශේෂයෙන්ම පින්නතුනේ අපි සේනාසනයක් සංඝයා වහන්සේ පරිහරණය කළ යුත්තේ කොයි විදියකද තමන්ගේ ඒ වචිසල්ලා ඒ කියන්නේ දෙවියන්ගේ තමන්ගේ සිහිනවන වදමින් ප්‍රතිසම්පජන්නේ වදමින් නිවනමද සලසා ගැනීමට විවේක ගැනීම පිණිසයි මේ සේනාසනේ කවයන්නේ කලේ. මේ සංඥා වහන්සේට ඒ විදිහට පරිණයනය කරන නොකලොත් දෙන්නතුනේ ආපත්‍යක් නුනත් දෙන්නතුන ආකාරයේ කියනවා ආයතන. නිසා සංඥා වහන්සේ කොච්චර සිල් රැක්කා. ඒ සිල් රැකගෙන සංඥා වහන්සේ හරියට මේ තමන්ගේ සිව්පසේ මේ විදිහට යෝනිසෝ මනසිකාරයෙන් මෙනෙහි කරලා තමන්ගේ ප්‍රයෝජනීය සරදලා පරිභෝජනයේ නොකළොත් පින්නතුනේ ආපත්‍යයි නෝනට ණයකාරයෙක් වෙනවා දායකතුමා මේ නිසා ඉන පරිභෝගයේ ගලා වෙනවා කොච්චර සිල්වන්තයෙක් වුණා මේ නිසා ආවසින් කලේ මේවා මෙනෙහි කරන්නේ ඒ වගේම මේ සබ්බාසෝ සූත්‍රයේ තියෙන විවිධ විදිහින් උතුම් කවරුණ මේක ප්‍රතිසේවනය කරන්නේ කොහොමද යෝනිස මනසිකාරයෙන් පරිචේවණය කරන්න ඕනේ. මෙන්න මේ කාරණේ විසඳාන්නේ. නිසා යෝනිසෝ මනසිකාරය කියලා කියන විදිහට මේක අපි ප්‍රතිලංකා යෝනිසෝ කියලා පටන් ගත්තා. ඉහි නෝන්නේ කල්පනා කරලා ආහාර අනුපාත පරිභෝජනය කරන්න ඕනේ. ඒ වගේම පින්නතුනි අපි සේනාසනේ පරිභෝජනය කරන්න ඕනේ. නිවස පරිභෝජනය කරන්නේ කොහොමද? අපේ ආරක්ෂාවට අපේ ඉක්ුවෙන් වෙන ආරක්ෂාවට ඒ වගේම පින්නතුනි අනිකුත් ගොදුර වලින් ආරක්ෂා වෙන්නයි අපි අපිට නිවසක් ඕනේ. ඒ නිසා නිවස පිළිබඳව Tamange යම්කි මානයක් තියෙනවා උද්දච්චකමක් තියෙනවා අන්නේ හැඟීම් යටපත් කරගෙන මේ නෝනේ සලකලා ප්‍රමාණවත් ඒවා පරිහරණය කරන්න කියලා පුරාණ වහන්සේ මේ ප්‍රතිසේවනා පහකම්බා කියන කාරණේ සඳහන් කරනවා. ඒ වගේම කියනවා ප්‍රතිසංකා යෝනිසෝ ඉන්දපාතම් පටිච්චේවා ඉන්දපාතේ කියන්නේ පින්නතුනේ ආහාරය මේක දීපින්න තුන්සත් ආහාරයක් පැවිද්දන් සත් ආහාරයක් කියනවා ඒ නිසා පැවිදි හෝ ජීවුණත් පින්නතුනේ අපි ආහාරයක් ගන්න ඕනේ කොයි විදියට යෝනිසෝ මනසිකාරයෙන් බලන්න යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් තමයි එහෙම නොවි අපි පරිභෝජනය කිරීම නිසා ඇතිවෙන ආසාව ඒ වගේම මාන ආදීයේ තියෙන ආශ්‍රවය ගලාගෙන මේ අපි නවත්තන්න ඕන නම් අපි යොමුතු මනසකාරයෙන් බලන්න ඕන ප්‍රයෝජන ගන්න ඕනේ. ඒ නිසා අපි කියනවා පත්තංකා යෝනිසෝ පිටපාතං පරිදේවා මේව දවාය නිර්මදාය මණ්ඩලාය නිදුස්සන මම මේ ආහාර ගන්න පීඩාව පිණිස නෙවෙයි අපි දෙල්ලම් පිණිස ආහාර ගන්නවා නැත්නම් සතුට වෙන්න ආහාර ගන්නවා ඒ නිසා මේව දවාය නිර්මදාය මත් වීම පිණිස නෙවෙයි ව්‍යාහාර ගන්නේ මදේ ඇති කරගන්න නෙවෙයි. න වන්දනාය. උඟ වඩා ගන්නත් නෙවෙයි. න විදූෂණාය. උඟ ලක්ෂණ කරගන්නත් මේ සිද්ද පාදේ පිළිගන්නේ. අපි ගන්න ඕන යාවදී මොකක්ද මේකවට කරේ මේ පින්නතුනි මෙන්න මේ ආහාර ගන්න අපි ශරීරයේ ආරක්ෂා කර ගැනීම ජීවිතයේ නිරෝගීව පවත්වා ගැනීම මේ ආදී කර්ම සුරා කළකලා තමයි පින්නතුනි ආහාර ගන්න ඕනේ. ඒ නිසා නිදින්නතුනොත් යෝගාවචරයේ හැටියට කටයුතු කරනවා නම් ආහාර පාන ආදී ගන්නකොට වෙනද වගේ නෙමෙයි සිහියෙන් නුවණින් බලලා ಸ್ವಲ್ಪ වේලාවක් මේක සිටියමු කරලා මේ ආහාර ධාතු කොටස් ගොඩක් පමණයි. මේ ආහාරවල තියෙන්නේ පඩවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන කොටස් ටික විතරයි. උද්දාස්ක වශයෙන් මේක තියෙනවා. ඒ වගේම මගේ ශරීරයත් මේවා පමණයි තියෙන්නේ කියලා අපි යොමු කරන ස්ථාවරයෙන් බලලා නිසා මේ ආහාරයේ ජීවන පැවැත්මට මට නිවන් දැකීම පිණිස මගේ මේ ජීවිතය රඳවා ගැනීමට යන මේ ආහාර ගන්නේ කියලා අපි පරිශීලනය කරන්න ඕනේ විදියට. ඒ නිසා පිළිඳුනේ ඇඳුම් පැළඳුම් පාවිච්චි කිරීමෙන් ඇඳුම් පැළඳුම් උනත් මේ විදිහටම කෙලෙස් උපදින හැටියට අපි පාවිච්චි නොකළේ වෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ පින්නතුන් බොහෝ දෙනෙක් මේවා සලකන්නේ නැහැ. ඒ නිසා අතෝ රත්නකෝ දිනපතා පින්නතුන් බොහෝ අකුසල සිද්ධ වෙනවා. ආශ්‍රවයන් ගලාගෙන එනවා. මේ නිසා අපි දන් දීමෙන් සිල් රැකීමෙන් පමණ නිවන් සත්‍යාස්වාද කරන්න යම් කිසි කෙනෙක් ප්‍රාර්ථනා කරනවා නම් ඕකේ දේ කවදාකවත් ඉස්තර වෙන්නේ නැහැ පිළිතුරු. ඉස්තර නොවන්නේ කියන දේ කුමක් නිසා? Taman දන්නේ නැති නිසා. Tamanට යෝනිසෝ මානසිකාරයක් නැති නිසා. ඒ නිසා පටිසේවනා පහතබ්බා කියන විදිහට ව්‍යාහාර නිවාස ඇඳුම් පැළඳුම් සහ බේත් බේත් පාවිච්චි කිරීමට ගත යුතුයි පිළිතුරු. ඒ නිසා මේ වෙලාවේදී කල්පනාවට ගන්න ඕනේ මේ යෝගාවචර පිළිපද දිනපතා ආහාර ගැනීමේදී ස්වල්ප වේලාවක් ආහාරය පිළිපදමාගෙන ප්‍රතිසංකා යෝනිසෝ පිළිපදාන ප්‍රතිසේවාන කියන විදිහට නෝනින් නම් ආහාරය ගන්නවා ඒ වගේම මේ මගේ ජීවිතයේ පවත්වා ගැනීමට මේ ආහාර ගන්නේ කියන කාරණා ටික සිහියෙන් ස්වල්ප වේලාවක් ඉස්සත් කරලා ඒ විදිහට යෝගාවචරයේ සිහියට සිහියෙන් ආහාර ගන්න ඕනේ සතිපට්ඨානයේ පිළිදෙල. මේක ආහාර ගැනීමට සතිපට්ඨානයේ උපදෙස් දීලා තියෙනවා. ඒ මේක යෝගාවචර සිද්දත් කියන කවුරුත් දන්න දෙයක්. ඒ නිසා ඒ සතිපට්ඨානයේ කියා ඇති ආකාරයටම ආහාර ගැනීමට ප්‍රමාණ දෙලගෙන තියෙනවා. ඒ වගේම කියනවා අපින්නතුන අතිවික්කවේ ආසවා අදිවාසනා පහතබ්බා කියලා මේ ආශ්‍රය අදිවාසනය කරනවා කියන්නේ කොහොමද? උගසීමට. ඉවසීමදී කියනකොට අපිට පින්නතුනි මේ සෑම දෙයක් විදසන් අවස්ථාවක් වෙනවා. බුදුරයන් වහන්සේ කන්ති කන්ති සමවර ජීවිතන සඳහන් කළේ පින්නතුනි ඉවසීම. ඒ නිසා කන්ති සමවරයෙන් දක්වලා දුන්නේ සමවරයෙන්. නිසා මේ වෙලාවේ මේ ආශ්‍රයයන් ප්‍රහාණය කරන්න උදව් කර ගන්න ඕන පින්නතුනි ඉවසීම. දැන් මේ යෝගාවචර පිහිස මේ ස්ථානයේ සිටින කාලයේ තුරදී මధుරවන්ගෙන් කරදර වෙන්න පුළුවන්. වැස්ස නිසා, පින්න නිසා Tamanට කරදර වෙන්න පුළුවන්. Taman කැමැතිව ආවේ මේ ස්ථානයට හොඳට තියේ මధుරොත් නැහැ. හොඳට සුලං තියෙනවා. ධාර්ය දමන්නේත් නැහැ. මේ ආදී වශයෙන් සලකාගෙන වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි ආවට පසු Taman දකින්නේ අත්දකින්නේ ඊවලා වෙනස් දෙයක්. මෙන්න මේ අවස්ථාවේදී Taman දේවයන් ආවරණය වෙන්න. නිවහනක් නැත්නම් පින්නතුනි Taman ජීවසන්ත වෙන්න. කුටියක් තියෙන නිසා අපි කුටිය පරිභෝජනය කරන්න ඕනේ. මේ හැම වෙලාවකම මේ යෝගාවචරය යොනිසෝ මනසිකායෙන් අර විදිහටම බලලා අර කාරණාමයි කාරණේමයි සමන් වුණා වෙන්නේ මෙන්න මේ දේනාසන ආදී පරිහරණය කරන්නේ සීත උෂ්ණ දෙක වැස්ස අවුව පින්න නැති මధుර ආදී ආරක්ෂාව ඒ වගේම පින්නතුනි තමයි යෝගාවචර කටයුතු වල ගන්න විවේක ස්ථානයක් හැටියට අපි ප්‍රයෝජන ගන්න ඕනේ නිසා යොන්සෝ මනසිකාරයෙන් අපි බලනවා වගේ සේනාසනයේ විස්නා මේ වෙලාවේ යන්න තියෙනවා පිළිතුනේ ඒවැය අඩුපාඩුවක් තියෙනවා. ඒක මధుරව කරනවා. මේ මధుරව එහෙම නැත්නම් අපි ඉන්න ස්ථානයේ ඉදමදිකමක් තියෙනවා. අපේ හිත ගැටෙන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙච්ච පහසු ගන්න නැත්නම් හිත ගැටෙන්න පුළුවන්. ඒ නිසා පිළිතුනේ මෙතෙන්දී ඉවසීම Tamanට තියෙනවා. මේ ඉවසීම තියෙනකොට පාරේ යනකොට කූඩැල්ලෙක් කරා. ඉතින් බලාපොරොත්තු වුණාද මේ කූඩැල්ලගේ පහර වදී කියලා. නෑ දෙන්නතරින් දෙතෙන්දී අපිට සන්තෝ. ඒ වගේම අපිට ආහාර පාන දෙද්දී යම් අඩුපාඩුවක් තියෙනවා නම් බලාපොරොත්තු වෙන්නේ තමන්ට නැත්නම් ඉවසන්තෝනේ. සමහර විට හෙට දවසක දාණයේ වැරදුනොත් මේ පින්නතුන් කල්පනා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කිව්වා කොයි විදිහකින්ද අදිවාසනය කරන්න ඕනේ කියලා. අදිවාසනය කරනකොට කීයක් දේවල් අනිවාර්යයෙන්ම කළ යුතුද කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. නුවණින් බලලා බින්නතුනි ඉවසන්තෝය මෙසි මදුරුවන්ගේ මහරි ඉවසන්තෝ සර්පාගේ තමන්ගේ ඇඟේ වෙදෙනවා නම් යම් කිසි ගහක් යට භාවනා යෝගී වෙන්න අවස්ථාවේ සාපේක්ෂ වෙන්න තමන්ගේ ඇඟේ වෙලෙනවා නම් තමන් නැගිටලා දුවන්න එපා. මේ විදිහට එන්න මේ ස්පර්ශය ඉවසන්තෝ ඒ වගේම ගහක්යට භාවනා යෝගී වින්න අවස්ථාවේදී මధుරව කරනවා නම් දැන් මధుරවා නිසා යෝගය එයා නැති දිනවා නම් පින්නතුනි තමන් ඒ ආසද වෙදියාට වෙනවා. ඒ නිසා අපි විසින් කලේ මේ වෙලාවේ ඉවසින් මෙන්න ආශ්‍රයය යටපත් කරන්න ඕන. ඒ වගේම මధుරවා වගේම ගෝණසෙක් වාගේ සර්පේකාව විසගෝණ සර්පේකාව කවි විසගෙන ඉන්නවා නම් පින්නතුනි කවදාකවත් මේ ගෝණස හර දෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක් හැටියට සලකන නිසා අන්තයන් වහන්සේ ගැනීම අතිපික්කේ ආසෝ අදිවාසනා මහත්වා කියලා. මේ අදිවාසනයේදී ඉන්නතුනි බඩිකින්න උපාසය මෙති මඳුර ආදීන්ගේ ස්පර්ශය වැසිකේ කැසිපිලි කිරීමේ අවස්ථාවක් පවා ඇලීම ස්මරණතුනි. තමන් බෙහෙත් තේස් ගත්තත් ඒ වායින් ප්‍රතිකරණයකින් අහන්න නැත්නම් මේ වෙලාවට තමන්ට තියෙන දුසන්ද කියන එක තමයි බුදුන් වහන්සේ දේශනා කළේ. ඒ තරම්ම බරි පින්නක් විපාසයක් ඉවසන්න කියනවා නම් පින්නතුනේ තවත් දෙයක් තමන්ට ඉවසන්න බැරි දෙයක් නෑ. ඒ නිසා පින්නතුනේ අදිවාසනේ ඉතා වැදගත් වෙනවා. තවත් පින්නතුනේ අදිවාසනේ කියනකොට අපිට වෙනවා අනුන්ගේ වචන. අපි කරන දිනේ යෝගාවචරයේ කනිෂ්ඨන ඉගෙන ගන්නත් බාධා කරනවා නම් කතා කරනවා නම් එහෙම නැත්නම් මේ සිව්පාවුන් නැවිලා දෝෂ කරනවා නම් අපි කැමති නෑ. මේ වෙලාවටත් පින්නතුනේ අපි අදිවාසනේ කරන්න ඕනේ. ඒ වචනේ එනකොට අමීරි වචනේ පිට බයිනවා නම් ඒ විවේචනය කරනවා නම් ඒ සියල්ලම විවසනතෝරේ වෙලාවේ. ඒ වගේම මුද දෙයක් කරද්දී උනත් යම් බාධාවක් පැමිණෙද්දී යම් කිසි කෙනෙකුට කැස්සක් ඇති වෙනවා යෝගාවචරයේ මේ භාවනා ශාලාව. ඒ වෙනාවට නම් නිවසන්තෝනේ දේශය අපි හිතේම කරන්නේ නැහැ. ඒකත් ධර්මතාවයක් ඇති කිවිසලා අපි තමන්ගේ යෝගාවචරයේ කැටියේ තමන්ගේ අරමුණට කියොමු කරන්න ඕනේ. ඒ නිසා පින්නතුනි අදිවාසනීය කියන එක ඉතාම වැදගත් වෙනවා මේ වෙලාවේදී. තවත් එකක් තමයි පින්නතුනි අදිවාසනීය කියනකොට භාවනා යෝග්‍යයාට ඉතාම අවශ්‍ය වෙනවා මේ කායික දුක. කායික දුක මැඩගන්න අවශ්‍ය වෙනවා. තමන්ගේ මේ කායික දුක පින්නතුනි භාවනා යෝග්‍යයාට ඉඩ දෙන්නේ නැති දෙයක්. මොකද ಸ್ವಲ್ಪ වේලාවක් වාඩි වෙලා ඉන්නකොට දැවෙන දැවෙන යට ගන්නවා මේ ශරීරය තුල. වෙනකට නැති තරම් සමාරුවක් Tamanට දැනෙන්න පටන් ගන්නවා අන්න ඒ වෙලාවේ කායික දුක ඉවසන්න බුදුරජාණන් වහන්සේ හඳුන්වන වදා. ඒ නිසා යෝගී කීයට තමන්ගේ පරමෙන්තය තුළදී තමන්ට වෙන සියලුම බාධක හිරියරෙන් වැඩගන්න නම් අදිවාසනය කරන්න ඕනේ. අදිවාසනය නොකිරීමෙන් හටගන්නා වූ ද්වේෂය ආදියත් ඒ වගේම ඒ සුඛ වේදනා ආදී නිසා හටගන්නා ඒ සුන්නසක් නසාගෙන පිළිතුරු යාස්තු වැඳුරු කරලා මට නිවන් මතපත් කරගන්න මෙන්න මේ ඉවසීම ඕනෑ කියන කාරණය පිළිබඳව මනසේ දේශනා කළේ. ඊළඟට පින්නතන තියෙනවා පරිවර්ජනා පහතබ්බා කියන කාරණයටත් අපි යනවා. පරිවර්ජනා පහතබ්බා කියලා කියන්නේ පින්නතනේ අපි මගහැර සිටිය යුතු දේවල් තියෙනවා. අපි වැලකී යුතු දේවල් තියෙනවා පින්නතනේ. හැම දෙයකටම අපිට මූණ දෙන්න බෑ. අපි යෝගාවචිරයෝ කියලා අපිට දැස්ස වෙලාවට අපි වැස්සට දෙමි දෙමි ඉන්න නෙමෙයි කියන්නේ අපි දෙවිල ගන්න ඕනේ වහලයක් ආදන්තු. එහෙම නැත්නම් අපි කුටියක් සොයාගෙන යන්න ඕනේ. මම යෝගාවචරයේ කියලා තනි කරම යෝගාවාද හැදෙනවා නම් තමන්ගේ භාවනාවට ඒක සුදු දෙන්නේ නැත්නම් සමාධිය පිරිනවනවා නම් පින්නතුනේ කොච්චර යොසුවක් තමන්ට ඒක සිද්ධ වෙන්නේ නැත්නම් ඒක නිස්සහර වෙන්නේ. ඒ නිසා පරිවර්ජන පහසබ්බා කියන්නේ පින්නතුනේ වැලකීමෙන් සිටීම. සමහර යෝගීන්ට තියෙනවා නිද්දුව හොඳ නෑ. සමහර යෝගීන්ට තියෙනවා පින්නතුනේ අවුව තරණම් භාවනා කරන්නට බෑ. සමහර යෝගීන්ට සීතල වැඩි නම් භාවනා කරන්නට බෑ. එහෙම නැත්නම් පින්නතුනේ තමන්ට ආහාර පිළිබඳව කල්පනා කරද්දී යම් යම් ආහාර දිනවා අපත්‍ය ආහාර. ඒ අපත්‍ය ආහාර අපි වලකින්න ඕනේ නොගනින්න ඕනේ. ඒ වගේම ඊත්වෙන් අපි වැළකෙන්න ඕනේ නොකලපෙන ඊත්වක් නම් අපි ගැළපෙන විදියට අපි සකස් කරගන්න ඕනේ. අපි සීතල වෙලාවට අපි සීතලට මුහුණ දෙමින් බුදුරයන් වහන්සේ සීතල උසන්න කිව්වා කියලා අපි එතන අදිවාසනයව මෙතෙන්ට ගත්තොත් මේක ගැලපෙන්නේ නැහැ කිව්වා. ඒ නිසා අපි මෙතෙන්දි කල්පනා කරන්න ඕනේ යෝනිස මනස්කාරයෙන් බලන්න ඕනේ. පරිවර්ජනයේ කළ යුතු අවස්ථාවක් මට ඇවිත් තියෙනවා නම් පරිවර්ජනය කරන්න. ඒ නිසා මට සීතල නිසා මගේ සමාධිය පිරියනවා නම් සීතල නිසා මට රෝග වැළඳෙනවා නම් මම මේ වෙලාවට මගේ කය ආවරණය කරගන්න ඕනේ සීතලෙන් වළකින්න. ඒ නිසා තමන් දක්කමැති අප්‍රසාද ජනක පුද්ගලයන් ඉන්න පුළුවන්. ඒ පුද්ගලයෝ නිසා තමන්ට බාධා පැමිණෙනවා නම් ඒ පුද්ගලයන්ගෙන් බැහැර වෙන්න ඕන. ඒ වගේම සමාධියක් නැතුව නිතරම ළඩමනුව ඉන්න අනිකුත් අය අසුරු කිරීමෙන් තමන් වළකින්න ඕන. මේ විදිහට පින්නතුනි පරිවර්ජනය කරන්න අපිට බුදුරජාණන් වහන්සේ බොහෝසේ අපිට දීලා තියෙන ආවාද අනුසාරය. ඒ නිසා ඉවසීම වගේම ඉන්නත් මේ අපේ වැලකී සිටීමවත් මොනේ අපි ඉති කරන්න ඕනේ කියන කාරණේ මතක තියාගන්න ඕනේ. ඊළඟට පින්නතුල කියනවා විනෝදනා පහක්වා කියලා. දැන් විනෝදනය කරනකොට විනෝදනය කියන්නේ පින්නතුල දුරු කිරීම. මේ දුරු කිරීම නම් අපි කියනවා කාම ඡන්දය ඇති වෙනවා. කාම රාග ඇති වෙනවා පින්නතුල හිතේ ඇති වෙන ස්වභාවය කියනවා විනෝදනය කරන්න ඕනේ මේවා දුරු කරන්න ඕනේ. ඒවා දුරු කිරීමට තමයි පින්නතුනේ අර අපි කිව්වත් සමරේ සාහනීය කරන්න ඕන වගේම පිටුතුනේ ඉතේ ඇති වෙනවා නම් ජංති කාමච්ඡන්දයක් මේ කාමච්ඡන්දය උප්පන්නං කාමච්ඡන්දං නාදිවාසේති වජාති විනෝදේති කියන්දී කරෝති යන භාවං ගමේති කියලා බුදුරයන් වහන්සේ සාහනීය පිළිබඳව දෙවිලා තියෙනවා ඒ සාහනීය යන්න නම් පිළිබඳව උපදින කාමච්ඡන්දේ ඒ වගේම උප්පන්නං ව්‍යාපාදං නාදිවාසේති වජාති විනෝදේති යන්දී කරෝති යන භාවං ගමේති ඒ කියන්නේ පින්නතුනේ අපිට කාම ඡන්දයක් ඉපදුනහම ඒ කාම ඡන්දයක් ඉවසන්ත හොඳ නැහැ. මෙතෙන්දී ඒක දුරු කරන්න ඕනේ. ඒකයි විනෝදනය කරන්න ඕනේ කියන්නේ. කාම ඡන්ද උත්පන්නන කාම ඡන්ද නාදි වාසයේදී. නාදි වාසනේ ඉස්සෙල්ලා ඒකේ කිව්වා මෙතෙන්දී අදිවාසනය කරන්නේ නැහැ. ඉවසන්නේ නැහැ. නාදි වාසයේදී. ඊළඟට කියනවා පජහති. පජහති කියන්නේ පැහැර කරනවා, පැත්තකට දානවා. පජහති විනෝදයේ දුරු කරනවා. යදිතී කරෝති කෙරවල් කරලා දමනවා අනභාවං ගමේති ඒ කාමච්ඡන්දේ පැහැර වූ කාමච්ඡන්දයට නැවතත් උපදින්න මම ඉඩ දෙන්නේ නැහැ යොමුතු මනසකාරයෙන් බලනවා කියන කාරණය. ඒ නිසා පින්නතුනේ මේ පරිවර්ජනා පහතබ්බා කිව්වා. ඒ වගේම දැන් ඇවිත් තියෙන විනෝදනා පහතබ්බා උපන්නං කාමවිකත්තං ආදිවාසේති පජාති විනෝදේ යන්ති කරෝ කියන භාවං ගමේ උප්පන්නං විහිංසා විතක්කන්නාදි වාසේ නිපජාති කර යන්ති කරව කියන භාවනාවේ මේ කියන්නේ පින්නතුනේ ඉපදුනා වූ කාමයන් දේ වගේම ඒ වගේම පින්නතුනේ අපිට ඇති වෙනවා සිතුවිලි ඇති වෙනවා හිංසා සිතුවිලි මෙන්න මේ හිංසා සිතුවිලි සියල්ලම පින්නතුනේ මේ උපංගේම වලලා තමන්ට ඕනේ උපංගේම නසා තමන්ට ඕනේ පින්නතුනේ මේ බැඳි සිතුවිලි ඒ නිසා උපන්නා විහිංසා විතක්කන ආදි වාදේ පිපජාති විනෝදිත්තේ දන්දී කරෝ කියන භාවං කරන උපන්න උපන්නේ පාපකේ අක්ෂලේ ධම්මේ ආදි වාදේ පිපජාති විනෝදේ දන්ති කරෝ කියන භාවං කරන්නේ ඉපදුනා වූ ඉපදුනා වූ ඒ පාපකාසල ධම්ම ඒ කියන්නේ ලාමක අකුසල ධම්ම අපේ සිතේ කොච්චරවත් ඇති වෙනවා මානිය ඇති වෙනවා අපිට හිතෙනවා මේක තුනි කරා ඇති වෙනවා අද බල තරහ ඇති වෙනවා වෛරය ඇති වෙනවා පාපම ඇති වෙනවා ඒ වගේම ඇසි ඇලීම් ගැටීම් ඇති වෙනවා අනිත්‍යයට ඇලෙනවා ඒ වගේම පින්නතුනි ඉපදුනා ඉපදුනා මේ ආශ්‍රවයන් තියෙනවා ආසාවන් ඇති වෙනවා මේ සියල්ලම උපන් උපන් කරන වල්ලා දැමීම නැසා දැමීම උත්සාහ කරනවා නම් පින්නතුනි ඉන්නේ ඒකට තමයි කියන්නේ විනෝදනා පහතක්වා ඊළඟට පින්නතුනි අපි විනෝදනා පහතක්වා කියන තවත් කාරණයක් කියනවා කරනවා පරිවර්ජනා මහසත්වාද නිවන්නා අන්තිමට කියන්නේ භාවනා මහසත්වා. දැන් මේකෙන් කතා කරනවා නම් පිළිවෙලින් කවුරුත් හිතයි අපි එහෙනම් භාවනා කරන්න ඉස්සෙල්ලා සෝවාන් වෙන්න ඕනේ. සෝවාන් වෙලාද අපි භාවනා කරන්නේ කියන මතයක් දැන් ඇති වෙන්න පුළුවන්. නමුත් පොඩි ජීවිතේ පින්නතුන් යෝනිසෝද ඉකේ මනසකරව අනුස්පන්නා ජීව අසවා නෝපජ්ජති විපන්නා ජාතවා කියන්නේ. ඒකට ආශ්‍රවයන් ප්‍රහීණය කරන්නට අපි යෝනිසෝ මානසිකාරයේ කටයුතු කරලා ඉත දර්ශනේ ආශ්‍රවයන් ග්‍රහණය කරන්න පුළුවන් නම් පුළුවන් එක පුළුවන් නම් මේ භාවනාවක් අවශ්‍ය කියන කාරණේට අපි ඇතුළු උදෝ කෝප්ප ප්‍රශ්නේ. ඒ නිසා පින්නතුනේ මෙතන ධර්මයේ සඳහන් වෙන්නේ අතුවාවේ සඳහන් වෙන්නේ මෙතනින් එකලන්නේ සකුද්දාගාමී අනාගාමී අරහත් පරත්‍යන්ත යාමට අවශ්‍ය වෙන පුද්ගලයාගේ නැවත නැවත ගාම්භීර වශයෙන් කියන්නේ ඥානයේ සිට ඉදිරියට ගමන් කිරීම තමයි මේ සඳහන් වෙන්නේ. ඒ නිසා භාවනා මහාසබ්බා කියන්නේ නැවත නැවත ඒවා වැඩි වීම. මෙතෙන්දී සඳහන් කරනවා පින්නතුනි. බුද්ධංග සතපිලිබඳව විශේෂයෙන් සඳහන් කරනවා බුද්ධංග වඩන්න ඕනේ. ඒකට බුද්ධංග වැඩි වීම පිළිබඳව මේ පින්නතුන් හොඳින් අහලා බලලා තියෙනවා. බුද්ධංග වැඩි වීමේදී බුද්ධංගයේ පළවෙනි පින්නේ විපස්සී සතිතම් බොජ්ජාගේ කියනවා. ඒක සතියෙන් පටන් ගන්නවා. වගේ විරිය සම්බොජ්ජාගේ සමාවිචේ සම්බොජ්ජාගේ විරිය සම්බොජ්ජාගේ එතකොට මේ ආදී වශයෙන් කියන සියලුම දේවල් දෙන්නතනේ ඉතින් බලන්න ඕනේ සමාධි සංවර්ධනයකට අහසා ගොඩක් එතන තියෙනවා. එතකොට බොජ්ජංග වඩනවා නම් අපිට තියෙන්නේ මොකද්ද? සුඛපස්සද්ධි තියෙනවා, උපේක්ඛා තියෙනවා. මේ නිසා ප්‍රීති තියෙනවා. මේ ආදී වශයෙන් අපිට බොජ්ජංග ගත්තොත් කොහොමද තියෙන්නේ? සමාධිය වල තියෙන ලක්ෂණ. නිසා සමාධිය තවදුරටත් වැඩිම සෝවාන් ත්‍ත්වයටපත් වූ පුද්ගලයා නැවත නැවතත් නැවත නැවතත් මේ බුද්ධංග වඩන්න ඕනේ. උපරිමයෙන් පිටිකා වඩන්න ඕනේ. වැඩිම නිසා පින්තුනේ ඇති වෙන උසස් උසස් සමාධිය නිසා තමන් දෝලයාගේ ඥානයේ සිට ඉහළට ගමන් කරන්න නැවතත් යොමුනා කරනවා. ඉතින් අපේ ඥානයේ හිත තබා මේ පිළිමල විමර්ශනය කිරීමෙන් තමන්ට සත්මාර්ග ඥානය ලබන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ නිසා මෙන්නතුනි අපිට ඉතාම වැදගත් වෙන්නේ ප්‍රථමයෙන් සෝවාන් මාර්ගයට ගමන් කිරීම. මේ සෝවාන් මාර්ගයට ගමන් කිරීමට තමයි පින්නතුනි මෙන්න මේ කියන සංවර ටික අපිට අවශ්‍ය වෙන්නේ. මේ සංවර ටික අපි මුළු පූර්ණ කරගෙන ගියොත් පින්නතුනි අපිට අවසාන මුලින් දැක්ක මේ සෝවාන් මාර්ගයේද ඒ වගේ මාර්ගඵලය දක්වා ගමන් කිරීමට මේ විඥාන රටක් අවශ්‍ය වෙනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ ප්‍රදාන කළේ ආනාපාන සති භාවනාවේ යම් කෙනෙක් යෙදෙනවාද ඔහුට සතර සතිපට්ඨානය වැඩෙනවා සතර සතිපට්ඨානය වැඩෙන කෙනාගේ බුද්ධිය වැඩෙනවා බුද්ධිය වැඩෙන කෙනාට සති ඕනිපාස්ක ධර්ම අවබෝධ වී තුම්මෝ අදරාම නිවන සනසනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි මෙතුණා මෙතකින් අපි මේ ධර්ම දේශනාව කරමින් අවස්ථාව වෙනවා තමන්ට අවශ්‍ය

යථාභූත ඥාන දර්ශනය. මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ සීනෝණින් බැලීම. සීනෝණින් බැලීම භාවනාව කියන්නේ ඒකම තමයි. තව දෙයක් නෙවෙයි. යථාභූත කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් බැලීම නිසා තමන්ට යථා තත්ත්වය අවබෝධ කර ගැනීමට හැකියාව. භාවනාව භාවනාව කියන වචනය මේ ඉඳගෙන ඉඳීම පමණක් නෙවෙයි සෑම සියලු ඉරියව්ව ඉරියව් හතරේදී නුවණ අරමුණ දෙස බැලීම. ඒක තමයි භාවය. ඒකම තමයි යොමුකම. අවතරයක් ගන්නකොට දැන් යොමුකෝ මානසිකාරයෙන් බල ඥාන යොමුක කරන අපේ හිත ප්‍රත්‍යක්ෂව උපේක්ෂාවයි. උපේක්ෂාව නෙවෙයි ඇලීම් ගැටීම් වලින් නුවණ බලලාකට වැඩි යුතු දෙයක් නම් මේක අරගෙන වදින. නෝනා දෙයක් නම් හරි. ගෘහ මාස්කාරයේ වියදත් වෙන්නේ. එතකොට මේ වෙලාවේදී මට කල්පනාවක් වෙනවා නැගිටලා යන්න ඕනේ බෝධීන් වහන්සේට මා පූජා කරන්න. ඒකට මේ වෙලාවේ මගේ භාවනාව බොහොම ඉන්න තැන වෙලාවක්. මම නැගිටිනවද නැගිටින්නේ නැහැ. යෝනිස මනසකාරය එතෙන්දි තියෙන්නේ. ඒවගේම යෝනිස මනසකාරය කියලා කියන්නේ අරමුණ දකින්නකොට ආරම්භයේදී මුලදී ඒ පිළිබඳ නුවණින් කිය පිටවල. ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව මධ්‍යස්ථව ඒක මොනද? ඒක උපේක්ෂාවම නෙවෙයි. හැම දෙයකටම උපේක්ෂාව වෙන්නද? නුවණින් බලන්න. මේ වෙලාවේදී අපේ ඊන මිද්දේ එනවා. ඊන මිද්දේට උපේක්ෂාවෙන් ඉන්න ගියොත් නදහස්. තවත් ඊන මිද්දේ වලට යනවා. ඒසා ඒ වෙලාවට අපි යොන්ස මානසිකාරයෙන් බල කුමක්ද මේකට ප්‍රවේශයේ කියලා ඉඳලා. ඒසා යොන්ස මානසිකාරයේ උපේක්ෂාවෙන් වෙනස්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාතෘකාවේ යෝසෝ අනිකාරය විපාක ප්‍රදාන කෝණි යම් කිසිදයක් අපේ සිතට එනකොට මේකේ දුක්ඛ සමුදය ඇතිවෙනවා නේද කියන අදහස විකරණ ඉති තියාගත්තොත් අපේ යෝසෝ අනිකාරය ප්‍රබෝධන වගේ වුණා මේ කතර කතා කරනකොට මේකේ දුක්ඛ සමුදය තමයි වැඩෙන්නේ කියලා අපි බලන්න පුළුවන්. අපි ඉස්සෙල්ලා දැන් අපි බලන්නේ දුක්ඛ සමුදය බලන වෙලාවක්ද අපි සමාධිය වඩන වෙලාවක්ද අපි මොකද්ද බලන්නේ කියලා අරමුණ අපි දැනගෙන ඉන්නේ. ඒ නිසා මේ බලන දෙයේදී හැම දෙයකම දුක්ඛ සමුදය බලන්න යන්නේ නැහැ. දුක්ඛ සමුදය බැලිය යුතු දැනක් තියෙනවා එතෙන්දී ඒක බලන්න. අනිත් වෙලාවට වෙනස් අරමුණ වෙනස් වෙනකොට ඔය ඕකම නෙමෙයි පරමාර්ථය. මොකද ඉන්දියාවේ බලන වෙලාවට අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නේ නෑවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්නේ සම්මාර්ථනේ. ඒ වෙලාවට උද්‍යප්පිය උද්‍යප්පිය කියනවා නම් උද්‍යප්පියක් නෙමෙයි කියන්නේ සම්මාර්ථය. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම. මොකද ඒක සිදුවෙන උද්‍යප්පිය නිසා. අරමුණින් අරමුණට උද්‍යප්පිය වගේ නෙමෙයි භංගියට යනකොට. කඩා වැටීමයි යෝගී අරමුණ වෙන්නේ. ඇති වෙලා තමයි කඩා වැටෙන්නේ. නමුත් කඩා වැටීමේ වේගවත්කම තමයි දකින්නේ උදේ නෙමෙයි වයදක්. මේ වශයෙන් යන්නේ දැනවැදීම දුක්ඛ සමුදය නෙමෙයිද? ආදී කොමාද කියන හැකියාව නිසල නූපවාන් එතකොට සීලුවා මේවන් ඇතුලේ වෙන සමුදේව වහනවා ඒවා හරි ඒ වගේ තැන් වලට ඒක ගැලපෙනවා මේක ඇති වෙන්නේ දුකක් ඇති වෙන්නේ මේක දුකට දුරු දෙනවා මේක අනර්ථකාමී දෙයක්. මේක මා අත්හල යුතු දෙයක් කියලා යෝනිසෝ මනස්කාරයෙන් බලන්න. ඒක තමයි අපි කිව්වේ සංවර වෙන එක කියලා. ඉන්ද්‍රිය සංවරය කියනවා ওই දේ. ඉන්ද්‍රිය සංවරය යෝනිසෝ මනස්කාරය කියනවා. දැන් අපි ආහාරයක් ගන්නකොට ඒ තුලිනුත් අපිට ඇති වෙන්න පුළුවන් ආසාව. ඒ තුලින් ඇති වෙන්න පුළුවන් මාන්න. ඒ තුලින් ඇති වෙන්න පුළුවන් තරම්. ඒ තරම ඇති වුණකොට අපි දෙලි බලන්න ඕනේ. මේ තරහම නෙමෙයි. මේක තරහ. අපි තරහක් විතරක් කියලා බලන්න. මේ තරහ දුකට හේතු වෙනවා කියලා බලන්නේ. මට මේ තරහක් ඇති වෙනවා. ඒක තරහ දිහා විතරක් තරහක් හැටියට අවබෝධ කරගන්නවා නම් එතන බොහොමවත් වෙනවා. මේක තරහක්, මේක දුකට ඇලි වෙනවා, මේක සංසාරෙ දික් වෙනවා කියලා හිතන්න කිව්වොත් සමහර විට අරමුණෙන් ඈතට. ඒක සාමාන්‍ය හොඳ කල්පනා. ඉතලා විරූපවාදී ඉදිරියේදී ඒක පාඩයක්. මේක හොඳ නෑ. මේවා ඕනේ නෑ කියලා අයින් වෙනවා. ඒක ස්වාමීන් වහන්සේ එනම් යතුවා දෙන්න මේ සංසාර ගමනේ ගමන් කරන්නේ නම් මම කරන්නේ ඒක මම හිතන්නේ ඒක අපේ ජීවිතයේ සමවර සීලය පිළිපදින කරුණ කරගන්න ඉන්නවා. දැන් අපි කියන අපේ බලන කොට මම හිතෙනවා මේ සමවර සීලේ වාදනය කර ගැනීම සඳහා මේ ධාතුමන් කාර්ය උපකල්පනා පිළිපදින කොහොමද කියන්නේ මේ ශිලානේ ගැනීම පිළිබඳව මේ වගේ දේවල් මැනේජ් කරන ප්‍රොබ්ලම් කර ගැනීම හොඳයි සමහරවිට පිළිසඳල් කීය දිනු කර ගැනීම සඳහා හොඳයි හොඳයි ඒ ආශ්‍රයයන් දුරු වෙනවා ආහාර ගැනීම තුල ආශ්‍රයය තියෙනවා යෝනිසෝ මනස්කාරයෙන් නොබල ප්‍රයෝජන ගන්න නිසා ආශ්‍රය උපදිනවා බලපු කිනාට ඒ විගත පරිලාහය දැවිලි දැවිලි ඇති කරන්නේ ආශ්‍රය වෙන්නේ නැහැ කියලා මේ ගැතිය ලොකු විශේෂණයක් ඇති වෙච්ච වෙලාවට ලොකු පීඩාවක් ඇති වෙච්ච වෙලාවට අපි යෝනිස මනසිකාරයෙන් බලමු. අනේ වෙලාවට හිතනවා මේ වාස්තු ලෝක දාන මේක මට විස්තරක් වෙන දෙයක් නෙමෙයි මේක හැමෝටම වෙන කියලා හිතුවොත් යෝනිස මනසිකාරය තමයි. මේකේ තියෙනවා විවිධ මට්ටම් භාවනාව තුළදී එක විදියක් පරයන්කගතව සමාධිය කියන එක යෝනිස මනසිකාරයෙන් බැලීම බොහොම චුන් අවස්ථාවක්. සාමාන්‍ය ජීවිතයේදී බැලීම සාමාන්‍ය අවස්ථාව. මේ දෙකම එක වගේ වැඩ ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව බලනවාස්පාරෙන්නේ වෙන මාත්‍රාව සංස්කාරයෙන් පිළිගු සංඥාවෙන් සීලති නවති සිටිය භාවනා භාවනාවෙන් ඉන්නේ. ඒ වගේ දේවල් අපි කිරීමෙන් අපේ සාතු සාමරය සාතු සාමරය කරගෙන ඉන්නත් මේවා විවිධ භාවනාවල් මේවා කරන්න ඕනේ එක එක වාරයි. මේකක් අපි ඒක විදිහට ගන්නෙ නෑ. අපි දැන් ධාතු මනසිකාරය කරන කෙනා අපි අසුබ සීකරන් යන්නේ නෑ. අපි අසුබ මනසිකාරය පිළිකුල් භාවනාවක් කරන් යන්නේ නෑ ධාතු මනසිකාරය කරා. ධාතු මනසිකාරය ධාතු ඇටිටි සලකනවා. වගේම අසුභය සැලකෙනවා අසුභයක් හැටියට සැලකෙනවා. විවිධ අවස්ථාවල අසුභය අපිට ගන්න පුළුවන් සමාධිය පිණිස අසුභය අපිට ගන්න පුළුවන් පිළිකුල පිණිස අසුභයම අපිට ගන්න පුළුවන් මරණ සංයාව පිණිස ඒ නිසා මේ මේ විවිධ ප්‍රයෝජනයේ පිණිස අපි ගන්නවා ආනාපාන සති භාවනාව කරද්දී අපි විපස්සනාව නොවේ නම් කරන්නේ දැන් අපිට ඕන කරන්නේ ඉස්සර සමාධිය වඩලා සමාධිය ප්‍රතිෂ්ඨාව ගන්න. ඉතින් පස්සේ අපි යන්න ඕනේ විපස්සනාව කරා. මොකද අපි ඒක සූදානම් කරන්න ඕනේ. මනස සූදානම් කරා. නමුත් සමහර යෝගීන්ට අතර මගදී එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ධාතු මනසිකාරයේ નિરાයාසයෙන් වැටෙන්න පුළුවන්. ඉතින් යාට යෝනිසෝ මනසිකාරයේ තියෙන්න ඕනේ දැන් මා මේක කළ යුතුයි. නෑ නෑ මං සමාධිමය ගතියක මට එපා ඔය ඔය ධාතු මනස්කාරය කියලා අයින් කරන්න බෑ. ඒක තමන් තියෙන්නේ පරතෝ රෝසියානගෙන් අහපු දැනි. සුතමේ යන. නිසා එක එක දේවල් විවිධ වශයෙන් යෝජන ගන්න හැටි දැනගෙන ඉන්න ඕනේ. හැම එකක්ම එක වශයෙන් යොදන්නේ. අපි පාරක ගමන් කරද්දී මනසිරුවක් දැක්කොත් අපි එතෙන්දී පුළුවන් කල්පනා කරලා බලන්න. අයන්තිකෝ පායෝයේ මන් දන්නෝයි වම් භාවයේ කනන්දි. මගේ මේක ඔය ස්වභාවයමයි. ඔය தත්ත්වය මම ඉක්මලා නැහැ මටත් කොහොම වෙනවා කියලා පිළිගන්න. ඒක තමයි කියන්නේ සීනෝනින් බැලුවා කියලා යොන්සෝ මනසිකාරය කියන්නේ. එහෙම නැත්නම් අපි නිකම්ම වානවා මරණම් මරණම් කියලා සීකරගෙන යනවා. මන සංඥා වර්ගන යනවා කියන්නේ. එහෙම නැත්නම් අසුභ අසුභ කියලා ඒ මල සිරුරේ ඡායාව වර්ගන යනවා. මර සංඥා වර්ගන කියොත් එක කර්මස්ථානයක් අසුභය අරගෙන ගියොත් තව කර්මස්ථානයක් මේක වෙනස. ඒක ඉදීමක් නෙවෙයි ඉබේට හිතේ මතුවෙනවා. ඒක හොඳයි. හැබැයි අරමුණෙන් බැහැරව යනවා නම් තමන්ගේ කර්මස්ථානයටත් කියලා දැනගන්න. සමහර වෙලාවට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරන වෙලාවට නැත්නම් ව්‍යාප්තිය මෙනෙහි කරද්දී දකින්න වෙලාවට ඒ වගේම ආදීනවේ දකින්නවා නම් ඒ කියන්නේ ආදීනවේ කියන්නේ මේකේ ගන්න දෙයක් නැහැ මේක කලකිරෙනවා නම් ඒක නිබ්බිදාවක් වශයෙන් තියෙන දෙයක් හොඳයි සමහර යෝගීන්ට ඇත්තටම ඒක ප්‍රඥාවක් වශයෙන් වැඩිලා නැති වුණාට වරින් වර ඡායාවක් වශයෙන් ඉන්නට තියෙනවා. සමහර යෝගීන්ට තියෙනවා පිළිකුල් භාවනාව කරන අයට සැබෑ ජීවිතයේ ත්‍යාග පිළිකුල දැනෙන. හැම දෙයකම පිළිකුල දැනෙනවා. ආහාර පවා පිළිකුල් වෙන වෙලාවක් තියෙනවා. ඒක සමහර අයට ඒක භාවනා කර්මස්ථානයේ තුල තමයි සතිය කියන්නේ. ඔය වගේ කලකිරීම හැඟීම් වරින් වර මතුවෙන්න පුළුවන්. ඒක සංවේගයෙන් හොඳයි. ඒ නිසා තමයි වීර්යය වැඩෙනවා ඉක්මනට ඉක්මනට කරන්න ඕනේ. මේ දුකම සත්‍යෙම හිත හිතා ඉන්න ගියොත් ඉන්න තමන් භාවනාවෙන් ගැටෙනවා. දැන් මම මාසේ ඉඳලා තමයි ආවරාව මොනසෝ මාසලා කියන්නේ භාවනාව. ඉතින් මේ භාවනාව කියන්නේ ගේන මානව දුන්නේ කාලේ පවා මේ ඊවගේ නිදාසේ භාවනා මාර්ගය දුන්නේ බල වදනයක් දෙකක් අහලා මේ මානව බලපෑම ඒ වෙන්නේ මානවත පෙර තීන දෙන්නට ඒ විදිහටම නිවාසයෙන් හරි ඒක නිදුනා කාර්යය කරලා හරි කාටද ගමන් අවශ්‍ය නැහැ ඉගෙන ගැනීම නිසා යෝනිසෝ මනසිකාරේ මාර්ගව ලබා ගන්න ඉතින් යෝනිසෝ මනසිකාරය කියන්නේ දැන් පෙර ආත්මවල මේ වගේ භාවනා කරනවා සමාන සමත සම්පූර්ණ කරලා විපස්සනා කරගෙන යනවා සංකාරෝපේක්ෂාවට පමණයි එන්නේ මේ සංකාරෝපේක්ෂාවට බැමී පුද්ගලයා හැමදාම භාවනා කළා සංකාරෝපේක්ෂාවෙන් නවතුන අරමුණට හිත දමනවා විද්‍යාවෙන් පටන් ගන්නවා මේ ලෙවල් අතරින්නවා කියන්නේ ඒ කියන්නේ මේක දැන් ධර්මයක් අවබෝධ වෙලා තියෙන්නේ නමුත් ඒක තව තව වැඩෙනවා ලෝකතානන් වහන්සේලා සංකාරූපේක්ෂාව ලබන්නේ ඒ නිවන ලබන්නේ නැහැ කියලා ඉතින් සාරා සංකේ කල්ප ලක්ෂයේ වැඩි භාවනා කරලා උතෙන් දෙන්නේ විපස්සනායෙන් එන්නේ හැදන්නේ ඒකට එදා රාහත් වෙන්නේ විනදිවි කෙනෙක් ඉදත් සංකාර වේකාරී හිටියේ. එදැනගත් කල්පලක්ෂයක් පෙරම් විව අසංගේ විස්සද්ද කොය කියන ඒ පිටියේ එතනම. එහෙම කෙනෙක් දැන් අපි මහත්ෝගිය පතරේ. ඒ වෙලාවට ධර්මයක් ඇහෙනකොට එයාගේ සිහිය පිහිටද. යෝනිසෝ මානසිකාරයට අරමුණු වේ. ඒ තුලම සමාධිය මත වෙනවා. මොකද කරපු සමාධිය අර වචන දෙකෙන් ඒක කියන්නේ එළඹීක සිහිය ඒ නිසා සමාධිය වැඩිලා ඒ වචනයක් අපි කියනවා සුතේ සම්පජානකාරී හෝ මාපිතේ සම්පජානකාරී හෝ සුතේ සම්පජානකාරී හෝ කියන්නේ සිහියෙන් අහනවා ඒක භාවනාවක් ඒකට භාවනාව තුළ තමයි මේ ධර්මයේ කරුණු ඔළුවට එන්නේ. ඒක අවබෝධය. සමාධියමයි සමාධියේ මතුවේ විඥාන පෙර කරලා ආය. ඒකනේ සමහර අයට දාරු පීරියල. ඇයි ඔය පණපදයක් කරනකොට පාර විගහතු? විපස්සනාවෙන් කොච්චර විපස්සනාවක් සම්පූර්ණ කරලා ඉතියා. ඒ නිසා. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ පාරමී පොතේ කිල්ලද අපි දන්නේ නැහැ. සමහර විට අවසාන පිටතවන්නේ. දෙන්න පුළුවන්. ඒ නිසා නිර්භයව තමන් භාවනාවේ යෙදෙන්න ඕන. සමහර අයට සමතය පිළිගන්නේ. අලාතුරකින් කෙනෙකුට තමයි පිළිගන්නේ. සමහර අයට විපස්සනා පිළිගන්නේ කොහොමද? සමහර අයට දෙකම පිළිගන්නේ. සමහර අයට දෙකම පිළිගන්නේ. මේ පෙර ආත්මවල කරගෙන කරගෙන ආපේ. ඒ නිසා අපි දැනුත් උත්සාහ කරන්න ඕනේ පාර බුදුරයන් වහන්සේ දේශනා කළේ පෙර ආත්මවලින් ජීව කෙනෙක් කියලා නෙවෙයි. අද අද ඔබගේ කල යුත්තේ නැපොන. ඒ නිසා දවස් අවුරුදු 7ක් කාලය දුන්නා ප්‍රතිපත්තාන දුන්නේ ඒවම් භාවයේ සත්වස්සහන් දිත්තේව ධම්මයන්ය බුද්ධිදේශේ අනාගාමිතා මේ විදිහට ප්‍රතිපත්තානේ අවුරුදු 7ක් ඔබ කෙරුවොත් මේ ආත්ම භාවයේදී ඔබ රහත් වෙනවා ඔබ නොවුනොත් අනාගාමීව බ්‍රහ්ම ලෝකයයි ප්‍රඥා ඥාන. එහෙනම් අපි දැනගන්න ඕනේ අපි මේ අද කරන දේ අපිට අද අදම විපාක දෙන්න පුළුවන්. අනිසත් නැතිය. නෝම මේක අපිට උපනිෂ්ඨ වෙනවා. ඔය කියන්නේ. ඊළඟට මනුස්ස ලෝකෙ පුදින්නේ. මේ ලෝකෙට එපා කියන්නේ එපා. හේතුව මේකයි. අපි මේ විදිහට සමත විපස්සනා වඩමින් ඉන්න කෙනෙක්. සීලය සම්පූර්ණ වෙච්ච කෙනෙක්. මරණයට පත් වෙනකොට අවසාන නිමිත්ත කුමක්ද? ගති නිමිත්තද, කර්ම නිමිත්තද, කර්මයේ කියන තුන එක. බොහෝ විට වෙන්නේ දුර්වල මනසක් ඇති මේ මරණ අවස්ථාවේදී ඔහුගේ හිතට අරමුණු වෙන්නේ අවසාන චිත්ත වීදියේ මොනවා මිනිස්සු මානසිකාරයෙන් බලන එක තමයි. ඒ නිසා ඒ වෙලාවට කියන්නේ මොනම විදිහකට ප්‍රවත්වපු සමාධියේ උඩට වඩන කෙනෙක් නම් සමාධිය අරමුණක් අරගන්නවා ධම්ම ලෝකයේ උපදිනවා. ওই පස්සනා කරන විපස්සනා බලාපොරොත්තු සමාධිය වැඩිවත් උටේකින් ආර්ථයක් වෙන්නේ යම් දවසක සමාධිය කියන්නේ තැනකට එන්නේ. ඒදි භාවනා කරන්න ලැබෙනවා බණහන්ට ලැබෙනවා. මොක කරනවා ඒ වගේම අපි මනුස්ස ලෝකෙට උපදින්නේ මේ සිතුවිල්ලෙන්. මේ සිතුවිල්ලෙන් අපි කුසල් චේතනාවෙන් අපි උපදිනකොට ඒ චේතනාව නිසා යෝ ගෙනියන්නේ මොකද්ද මේ වඩාගෙන ආපු සමාධි නිමිත්තෝ විපස්සනා නිමිත්ත තියෙනවා නම් ඒකත් අරමුණු වුණා. ප්‍රතිසන්දි විඥානයේ තියෙන එක. ප්‍රතිසන්දි විඥානය කියන්නේ මුළු ජීවිතයම පවත්වන ශක්තිය. සිතුවිලි සිතුවිලි සිතුවිලි සිතුවිලි විදියට පිටින් අරමුණක් නැති විදියට ඇති වෙන අපි දැන් හදන ඉන්නේ ඉන්නකොට අපි සිහි නැතු වෙනකොට අපි නැරලාද අපි සිහි නැහැ හිත නැද්ද හිත කියනවා කොහොමද හිත කියන්නේ අරමුණු ගන්නෙ නැහැ කතා කරන්න බෑ පෙනෙන්නේ නැහැ ඇහෙන්නේ නැහැ දැනෙන්නේ නැහැ හිතෙන්නේ නැහැ අරමුණු නමුත් හිත කියනවා අන්නේ හිත තමයි සුඛ සංදි විඥානය කියන්නේ ඒ චිතම තමයි භවංගේ කියන්නේ. එකක් නෙමෙයි මෙලි මෙලි මෙලි මෙලි උපදී උපදී මෙයා මේ දිනේක තවයි මේ දිනේක තවයි. එහෙම ගිහිල්ලා මරණයටපත් වෙන්නේ ඔය චිතෙන්නේ. නමුත් ඔය චිතක පෙර චිත ඒ කියන්නේ අවසාන සිතුවිල්ල අරමුණ ගන්නෙ. අර අපි දැන් වඩාගෙන කියන්නේ. එතකොට කුසල් චේතනාව නිවන් පතාගෙන යන්නේ. මේක අරන් එතනින් පටන් ගන්නවා. සමහර කෙනෙක් මේ මරණ මොහොතේදී හරියට යන වීර්යය වැඩනවා, සීය වැඩනවා, ඒ දුක දිහා බැලුවොත් මොනසෝ මනසිකාරේ ඉතින් සීනෝණිය බැලුවොත් වේදනාව වේදනාවක් හැටියට දැක්කම වේදනාව ඒකෙන් වේදනාවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෝමන. ඒක නෙවෙයි. නෙවෙයි කියන්නේ. මේ වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වගේ. ඒක අනිත්‍ය, ඒක දුක, ඒක අනාත්ම එකකින් තමයි උත්තර වෙන්නේ. රහත් වෙන්නේ එකකින්. මාර්ග බල ලැබෙන්නේ එකකින්. මුලින්ම නෙමෙයි. ඒක අනිත්‍ය වෙනෙහි වෙනකොට දුක වෙනෙහි වෙනවානේ අනාත්ම වෙනවා. ඒ නිසා මේ පින්වන්ත පිරිසක් ඉන්නේ. සීලය හැබැයි හරියට තියෙනවා නම් ඔය කරන දේවල් ඔක්කොම තමයි කියන්නේ කියලා. හොඳයි වෙනත් ප්‍රශ්න තියෙනවද? සබ්බදායන් දෙන්නේ ප්‍රශ්න බව. ඕනේ ප්‍රශ්න දෙකක්. මොනවාද මේ වෙලාවේ ධර්ම දේශනාවට සවන් දුන්න ධර්ම ශ්‍රවණය කිරීමත් භාවනාවක් අපි ධර්ම ශ්‍රවණය කරනකොට හොඳම ආරම්භන ධර්ම ශ්‍රවණය නිසා ඒකත් සුතුමේ ඥානයක් අපිට ඇති වෙනවා පමණක් නෙවෙයි අපි සුපේ සම්පජානකාරී වේ පිටින් සුපට්ඨානයේ පිළිලා ධර්ම ශ්‍රවණය කළේ මේ නිසා මේ යෝගාවචර පිළිසක් නිවන් අවබෝධ කිරීම පිණිස මේ උත්සාහලන වීර්යවන්තව කටයුතු කරද්දී මේ අස් කරගත්තා වූ මේ කුමේ මහා කුසල සම්භාරයේ විශේෂයෙන්ම තම තමන් නමින් පරිලෝකපත් වුණා වූ සියලු මේ ආත්ම පෙර ආත්ම වෙනාදීන් ධර්මෝදන් කරමින් ප්‍රාර්ථනා කරන දේ සියලු දෙනාට අපිට වගේ මේ විදියට වාරමිතා පුරාගෙන සෙන්සිල්ලේ නිවන් දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනා දේවා කියලා සියල දෙවියන් ආදීන්ටත් අපි පින් අනුමෝදන් කරමු. මේ දෙවියොත් මේ පින් ලබත්වා සියලු භූතාත්මල පින් ලබත්වා සතු වේවා සවස්වා සිවිූතියෙන් වැඩෙත්වා නිපාරමී ප්‍රාණවන් ආවෝද කරත්වා මේ සියලු දෙනාටම මේ නිවන් මාර්ග පසක් කර ගැනීමට සියලු බාධක දුරු කර යහපත් මේ ගමන් යාමට දෙවියන් ආදීන්ගේ සියලු ආශිර්වාදය ආරක්ෂා පීඨමෙන් කියලා දේවා. එසේම තම තමන්ගේ දෙමව්පිය වැඩි හිටිවරු ආදීන් දකිනකොට අවසීරු හිතාගෙන ප්‍රයෝගයක් තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ සත්පුරුෂ මණ්ඩල ඒකෝපස්සායක මණ්ඩලයේ සීල හිතායතන දාස සත්‍යෝ මේ පින්දවත්වාන ආයසෙන් වර්ණින් සපෙන් බලෙන් ප්‍රඥාවෙන් දිවිදෙත්වා සූසේ පාරමී සම්ප්‍රාප්තන සිල්ලේ නිවන් දුක්ඛා සත්තාවතාජ්ජමේහි සම්බතං පුඤ්ඤ සම්පදා සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අමේහි සමරතං පුඤ්ඤ සංවරං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අමේහි සමරතං පුඤ්ඤ සංවරං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්ඛන්තු මං සදාති ඉදං වූ ඥාති මනෝතු සුඛිතාං සුමාතයෝ ඉදං වූ ඥාති මනෝතු සුඛිතාං සුමාතයෝ ඉදං වූ ඥාති මනෝතු සුඛිතාං සුමාතයෝ විමිනා පුඤ්ඤ කම්මේන මානේ වාය සමාධි සතං සමාධිමෝ හෝතු විමිනා පුඤ්ඤ කම්මේන මානේ වාය සතං සමාධිමෝ හෝතු විමිනා පුඤ්ඤ කම්මේන මානේ වාය සමාධි සමාධි සමාධි